අනුയോഗාය සාතච්ඡාය පදානායාති තී අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ දසුතර සූත්‍රයේ මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ආනභාගීය නැත්නම් පරිහානියට හේතු වෙන ධර්ම කියන මාතෘකාව යටතේ කාරණා පහක් සඳහන් කරනවා ඒ කාරණා පහටම නමකුත් දෙනවා මේ හාන භාගිය කියන එකට වැඩිය නිද්දේත වශයෙන් චේතෝ කීල කියලා. හිතේ තියෙන මුරණ්ඩු ගති ටිකක්. එහෙම නැත්නම් රළු පරළු ගති ටිකක්. ඉතින් ඒ ධර්ම හඳුනාගෙන මේ යන ගමනේ මට සිලුට භාවයක් ඇති කරගත්තේ නැත්නම් ගමන බාධා වෙන නිසා ඒකට පරිහානිකර ධර්ම කියලා කියනවා නැත්නම් පරිහානියට භාගී වෙන පරිහානිය පැත්තට තල්ලු කරන අදහසෙන් හාන භාගීය කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ හාන භාගීය ධර්ම අපි ඊයේත් මතක් කරපු විදිහට එදිනදා ජීවිතේ වැඩවලට එච්චරම සමහරට සම්බන්ධ නොවෙන්න පුළුවන්. නමුත් යෝගාවචරයක් වෙලා පූර්ණ කාර්යනෝ භාවනා කරන කෙනෙක් නැත්නම් භික්ෂුවක් වෙලා නැත්නම් පැවිදි වෙලා ඉන්න කෙනාට ඒව බොහොම assume දේවල් වැටහා ගන්න ලේසි පිටු දකින්න ඕනේ ඒ නිසා මේ ගමනේදී මේ චේතෝඛීල කියලා මාත්‍රකාවක් තියෙනවා පරිහානිකර ධර්ම කියලා මාත්‍රකාවක් තියෙනවා අන්න ඉගෙන පරිසම් වෙන්න ඕනේ කියලා සාරිපුත්‍ර ස්වාමීන් කියලා කියනවා. ඒක හරියට ළමා වයසේ සෙල්ලම් කරන ගෑනු ළමයෙකුත් වැඩි වෙපත් වුණාට පස්සේ ඒ ගෑනු ළමයා වැඩිහිටියන්ගේ අරසවටපත් කරන්න එපායි කියලා ගෙට ගන්න එපායි. සෙල්ලම් වයසේ වගේ නෙමෙයි. ඒ මොකද මේ චරිතයට බලපනෝ බොහොම සියුම් දේවල් ලිංගික පරිණතියත් එක්ක සිද්ධ වෙනවා. එතකොට ඒ ළමයාට යා දැන් ලොකු ළමෙක් කියලා අර පරණ පුදු සෙල්ලම් ජීවිතය ගත කරන්න බෑ. ආන්නේ වගේ තමයි යම් කිසි කෙනෙක් මේ ධර්ම මාර්ගයටපත් වෙලා මේ චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති සඳහා කටයුතු කරනවා නම් එයා අර වැඩි වියපත් වෙන්න ඉස්සෙල්ලා සිල්ලක්කාර ගෑනු ළමෙක් වගේ පිරිමිළමයි එක පිරියයත් එක සෙල්ලම් කරන්න යන්න දෙන්නේ නැහැ. එයා ගෙට ගන්නවා. ඒ වගේ තමයි සාරිපුත්‍ර ස්වාමීන් භාවනා කරනාට මේ චේතෝ කීල දහාන් භාන භාගීය ධර්ම එතම පරිහානීය ධර්ම කතා කරන්නේ. ඉතින් මේ පරිහානීය ධර්ම ඡණ්ඩයි පරුසයි ඔලොමොලයි ඒකේ අනිත් පැත්ත තමයි සද්ධාව කියන්නේ. ඒක තමයි මට සිලුට්ටු ගතිය කියන්නේ. උතර මෙතන කියන සද්ධාව සාමාන්‍ය සද්දා පහකට කඩලා පෙන්නන්නේ බුදුන් කෙරෙහි ඇති සැකේ. සද්ධාවේ අනිත් පැත්ත. සත්තරි කංකති ඊටසේ ධර්මයේ කෙරෙහි ඇති සැකය. ධම්මේ කංකති සංඝයා කෙරෙහි ඇති සැකය. සංඝේ කංකති අපි මේ ටික සාකච්ඡා කරා. අද ඉදිරිපත් කරනවා සික්ඛාය කංකති. තමන්ගේ ශික්ෂාගරුක ජීවිතය පිළිබඳ සැක ඒ සැක කරන කෙනාටත් මේක කියනවා යෝසෝ ආවුසෝ බික්ඛු සික්ඛාය කංකති. ඉතින් ඇවත්නි යම් කිසි භික්ෂුවක් භික්ෂුව කියලා කියන්නේ සංසාරේ බය දක්නා වූ සංසාර බයේ කටයුතු ගැලවීමට කටයුතු කරන්නා වූත් කෙනා තමන්ගේ ශික්ෂාව පිළිබඳ සැක කරනවා නම් නොඅදහනවා නම් සතුටු වෙන්නේ නැත්තම් විචිකිච්ඡා කුකුස් කරනවා නම් තස්ස චිත්තං නමති ආතප්පය. යාගේ හිත භාවනා වැරබඩන්න හිත යෙදෙන්නේ නැහැ. හිත Tamanට දෙස් දෙනවා. න අනුയോഗාය <clears throat> ධර්මානු ධර්ම ප්‍රතිපත්තියට නැමෙන්නේ නැහැ. හැම වෙලාවෙම පස ගන්නවා. න සාතච්ඡාය කාලසටහන කරගන්න හම්බ වෙන්නේ නැහැ. නිජපතා වැඩි කරන්න හම්බ වෙන්නේ න පධානාය පදන් වීර්ය කියන යෝධ බල යෝධ වීර්ය යොදලා මේ වැඩේ හමාර කරන්න ඕන කරන්නා වූ ඉවර කරන වීරියක් ගන්න අමාරුයි. මොකද Taman කෙරෙහි සැකයක් පහළ වෙනවා. එහෙම නැත්නම් Tamanගේ ශික්ෂාව පිළිබඳ සැකයක් පහළ වෙනවා. ඉතින් මේක ඒ ශික්ෂාව පිළිබඳ සැකය තමයි අපි දැන් ගත්තොත් මේ නිකන් සාමාන්‍ය ආධ්‍යාත්මික නොවන පැත්තේ තමන්ගේ චර්යාව පිළිබඳ තමන්ට ඇති වෙන සැකේ තමයි අද මේ ලෝකේ පුරාම පැතිලා තියෙන අසහනය කියන වචනේ. යම් කිසි කෙනෙකුට Taman පිළිබඳ හොඳ විශ්වාසයක් තියෙනවනම් පෞරුෂත්වයක් තියෙනවනම් එහෙම නැත්නම් සපේලව උත්තර දෙන්න පුළුවන්. ඒ මාසයට අසහනී කියන එක එන්නේ නැහැ. නමුත් අපි උත්සාහ කරලා තියෙනවා මේ විද්‍යානුකූලව වෙනෙකු වෙන පීඩිය කිරිමහරා ශිල්පහරා දනුමහරා භෞතික සම්පatti ලබා ගන්න. ඒ භෞතික සම්පatti කොච්චර ලැබුවත් අසහනේ එන්න එන්න වැඩෙනවා. ඒක වළක්වන්න බෑ. කොච්චරද කියනවනම් මේ එංගලන්තේ වගේ රටක 125කටම බෙහෙත් ගන්න මට්ටමේ අසහනයක් තියෙනවා. ඉස්කෝල ළමයි 114කට 15කට අසහනකාරී. ඇමරිකාවේ හිතා ගන්න බැරි ප්‍රදේශයක් බැලු බැලමුනා හරිම සුද්ධ ලස්සනට ඉන්නවා සුද්ධිත් ලස්සනට ඉන්නවා නමුත් ඇතුලේ බannකොට එන ගහච්ච තෝම් පිට්ටනියක් වගේ මොනම ගන්න දෙයක්වත් නැහැ කතා කරගන්න වෙලාවක් නැහැ කියන්න ඉස්සලා කියන්නේ හරි අප්සෙට් එකේ තමයි ඉන්නේ එක්ක පිළිකාවක් එක්ක නැත්තම් දික්කසාද වෙලා එක්ක නැත්තම් දූෂණයකට ලක් වෙලා මොනවද කියන්න බෑ. ඉතින් මේකට උත්තරේ ශික්ෂාව කියලා ඇමරිකාවේ මහ එකා දන්නෙත් නෑ. විවස්ථාවෙත් නෑ. ඉතින් අභාගන යනවා. ඒ ඒ ශික්ෂාව නැති තැන මතුවෙන මේ සැකය කුකුස නොඉවසනාසුළු නොදරනසුළු ගතිය දැන් පහදින් නැති ගතිය ශික්ෂාව නැතිකම නිසා ඇති වෙනවා කියන එක ඒ ඇත්ත නොදන්න නිසා මේ අසහනෙ නැතිකරන්න ජාත්‍යන්තර සම්මන්ත්‍රණ පවත්නවා. විවිධාකාර මානසික උපදේශන පවත්නවා. විවිධාකාර ක්‍රමානුව එක්ක මද්ද්‍රව්‍ය හරහා ලිංගිකත්වය හරහා নানা විදියට මේසු කටයුතු කරනවා. එnde ende ende තිරිසංගති වැඩි වෙන්න පටන් ගන්නවා. ඒක සාමාන්‍යයෙන් කියන්න පුළුවන් මේ එදිනදා ජීවිතේ කාම ලෝකයේ තියෙන ශික්ෂාව නැතිකම නිසා එකිනෙකාගේ විවේකයට එකිනෙකාගේ ස්වාධීනත්වයට එකිනෙකාගේ සෞඛ්‍යයට ගරු නොකරනකම නිසා මේ මිනිසුන්ට ඇතිලා තියෙන දේ ඒ නැති කරන්න උත්තරයක්වත් නැහැ. ඊට පස්සේ ආගම අනුකූල වුණාට පස්සේ ඒ කෙනාට ශික්ෂාව පිළිබඳව සැකයක් ආවොත් මොකද ඒකට ශික්ෂා ටික ඉහළ මට්ටමකට යනවා අපි කියනවා සීල ශික්ෂා කියලා ඒක අපි මේ අදි ශික්ෂාව කියලා එක්කත් අඳුල්ලා දෙනවා. පංචිල් දකපේකන අටසිල් වලට යනකොට යාට ඒක අදි ශික්ෂාවක් වෙනවා. අටසිල් දකින්න එක නවසිල් වලට යනකොට ඒක අදි ශික්ෂාවක් වෙනවා. නවසිල් රකින්න එක නම් දසසිල් වෙනකොට අධිශික්ෂාවක් වෙනවා. ඊට පස්සේ සාමනීර සීල උපසම්පදා සීල කියලා අධිශික්ෂාව වලට යනකොට ඒකේ නායේ Taman සමාදන් වෙච්ච සීලය සමාදන් වෙච්ච ස්වරූපයෙන් රැකෙන්නේ නැතිනම් ඒ කෙනාට හිත නැමෙන්නේ නැයි කියලා කියනවා භාවනාවට. හිත නැමෙන්නේ නැයි කියලා කියනවා ධම්මානුධම්ම ප්‍රතිපදාවට. හිත නැමෙන්නේ නැයි කියලා කියනවා නිතිපතා කාලසටහන පවත්තන්න හිත නැමෙන්නේ ඒ පරිපූර්ණ වීර්යයට. ඉතින් ආයේ වීර්ය නැතිකම නිසා එහෙම නැත්නම් හිත නොනැමෙන නිසා ඉතින් ගුරුරයා මාරු කරනවා. කමඨාන මාරු කරනවා. භාවනාස්ථාන මධ්‍යස්ථානේ මාරු කරනවා. අරක බලනවා මේක බලනවා නමුත් මේ අවංක මිනිසෙක්. නමුත් ප්‍රශ්න තියෙන්නේ සීලියත් එක්කද කියලා දන්නේ නැති වුණොත් එයාට භාවනාවෙන් නෙමෙයි උත්තර හම්බෙන්නේ සීලෙන්. භාවනාවට ඉස්සෙල්ලා සීලයේ පැත්තේ ගොඩාක් පිළියම් කරන්න තියෙනවා. ඉතින් මේ නිසා ඒ ඇමරිකාව වගේ රටක ඉඳලා බුද්ධ ආගම දිහා බලලා ඇමරිකාව වගේ රටක ඉඳලා භාවනාව දිහා බලලා ඒ වගේ රටක ඉඳලා සතිය දිහා බලන කට්ටිය කියනවා මේ භාවනා කියලා පැත්තක තියලා තමන්ගේ හැදියාව හික්මීම බයලජ්ජාව සීල ගැන බලලා ඉඳ ওই මහා ලුකට පැනලා භාවනා කරන්න යන්න එපා භාවනා කරපො ගමන් සීලෙන්තර විශේෂයෙන්ම මානසික අසහන වලටපත් වෙලා පිස්සන් කොටු වලට යන්න වෙනවා එතකොට බුද්ධ ආගම වැරදියට නියෝජනය වෙනවා භාවනා කළා පිස්සු හැදෙනවා කියලා කියනවා ඉතින් ඒ නිසා මේ වෙලාවේ බටහිර සහ නැගෙනහිර අතර මේ සංවාදයක් යනවා. මේ භාවනාව කියන එක ඔක්කොටම මේ පොළේ විකුණනවා වගේ හතරමං හන්දියක තියලා විකුණන්න පුළුවන් දෙයක්ද? එතන මේ භාවනාව කියන ප්‍රඥා ශික්ෂාවට සමාධි ශික්ෂාවට යන්න ඉස්සෙල්ලා කොතෙක් දුරට සීල ශික්ෂාව හඳුන්ලා දෙන්න ඕනේද? ඒතර මේ සීල ශික්ෂාව කියන එක ආගමික ස්වරූපෙන් හඳුන්ලා දෙන්න ඕනේද? නැත්නම් සමාජයේ තියෙන සිවිල් නීතිය විදිහට හඳුන්ලා දුන්නොත් ඇද්ද කියන එක විශාල මාතෘකාවක් අද කිසිම රාජ්‍ය නායකයෙකුට හෝ ආගමික නායකයෙකුට තීන්දුව කරගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ ඔක්කොම සෙල්ලම් අස්සේ මේ ඔක්කොම කැළඹිලි අස්සේ මේ සතිය කියන එක ටිකක් වැඩෙනවා ලෝකේ මේ වෙලාවේ. ඒ වැඩෙනකොට ප්‍රශ්නයක් තියෙනවා. සතිය වගේ දෙයක් කිසිම සීලී ගැන හැඟීමක් දැකීමක් නැති කෙනෙකුට දෙන්න පුළුවන්ද නැත්නම් සතිය වඩන්න ඉස්සෙල්ලා යම් ප්‍රමාණයක හීකී කරුවීමක් සීතල වීමක් හිලාචාර වීමක් හික්මීමක් අවශ්‍යද කියන වචන ප්‍රශ්නේ විරුද්ධ මාතෘකාවක් අද කියන්න අමාරුයි ඒ මොකද හේතුව ඒක මේ දෙවැන්නේකට තීන්දුව කරන්න පුළුවන් දෙයක් නෙවෙයි Taman තීන්දුව කරගන්න ඕනේ ඒ තීන්දුව කිරීම අපි හිතන බුදුහාමරෝ අපට කරලා දෙයි නැත්නම් ගුරු හාමුදුර කරලා දෙයි. එහෙම කරුවට හිතන්න නම් පුළුවන්. නමුත් yaadena උත්තරයක් ලැබෙන්නේ නැහැ. ඒක භාවනා කරන එකනට ඊට වඩා බොහොම ඍජුව බොහොමත්ම ප්‍රායෝගිකව මැනගන්න පුළුවන්. නමුත් මට පේන්නේ හුඟ දෙනෙක් ඒ වගේ ඍජු භාවනා ඍජු ක්‍රම වලට යනවට වැඩිය එක එක නැන් පේන අහන්න යනවා. අරයාගෙන් මෙයාගෙන් අහනවා. හිතනවා පිටතනක තියෙන්නේ කියලා. අන්න ඒ ගතිය අනුන්ගත රඳාපවතින්නේ නැති ගතිය බාහිර දේවල් ගැත රඳාපවතින්නේ නැති ගතිය ඉවර වෙලා තමන්ගේ සීලය පිළිබඳ තමන්ට විශ්වාසයේ පාලවීමට තමයි සෝවාන් වෙනවයි කියලා කියන්නේ. සෝවාන් වෙන තෙක් එයා සීලබ්බත පරාමාසයක් අල්ලගෙන ඉන්නේ. සීලය කියලා මොකද්ද කරේ තියාගෙන ඉනවා. ඒකේ මනුස්සයට බරක්. ඒක අනවශ්‍ය එලිමහා සිර කඳවුරක්. ඒ සීලයෙන් මට ලැබෙන ලාභය පිළිබඳව යතකන්නේ. ඒ හිතන මේ සිල්පද ගන්න වැඩි වුණොත් පින් සිද්ධ වෙයි කියලා හිතනවා. අටට වැඩිය හොඳයි, පහට වැඩිය හොඳයි අට කියලා හිතන නිසා නිකන් දෙන හිඳ හැමදාම සිල් ගන්න. සිල් වල තල්ලි ගන්නෑ. හැබැයි ගත්තට පස්සේ මේක රැකීමෙන් ලැබෙන ආනිසංස සහ නොරැකීමෙන් ලැබෙන ආදීනව පිළිබඳව හැඟීමක් නෑ. මොකද ඒ හැඟීම බලන්න සතියෙන් Tamange හිත දිහා බලලා සතියෙන් Tamange අසහනේ අඩුවීම බලලා විනිශ්චය කරපෙන්නාට නම් පැය ගාණක් ඇතුළත ඕ ඒ වෙලාවෙම ඕ මැරෙන්න ඉස්සලා තින්දයක් ගන්න පුළුවන්. නමුත් සතියෙන් තොරව එහෙම නැත්නම් Taman පිළිබඳව Tamange ප්‍රත්‍යක්ෂණයක් නැතුව ප්‍රතිවේක්ෂාවක් නැතුව මම මේ රකින්න සීලය මට තරම් වෙන දෙයක්ද මට බර වැඩි එකක්ද නැත්නම් මේක මට බරක්ද කියලා කාටවත් විනිශ්චය කිරීමේ පූර්ණ අයිතියක් නැහැ. ඒක නිසා මේ ප්‍රතිවේක්ෂණය මේ ශීල ගැනීම නිසා මගේ ගමන පහසු වෙලා තියනවාද? එහෙම නැත්නම් මට අපහසුකටපත් වෙලා තියනවාද? ඒක නිසා මට සතිය පිහිටීමේ වාසියක් වෙලා තියනවාද? පස්සද්ධියට වාසියක් වෙලා තියනවාද? සමාධියට වාසියක් වෙලා තියනවාද කියන එක තමයි අපි කමඨාන් සුද්ධ කරනකොට උත්සාහ කරන්නේ. කවුරු හරි හිතනවා නෑ නෑ ඒක කවුරු හරි විනිශ්චය කරලා දෙයන්නාන්සේ පව් පොතේ ලියනවා නැත්නම් පින් පොතේ ලියන එකක් වගේ සර බලධාරී දෙවියන් වහන්සේ විනිශ්චය කරන එකක් කියලා තමයි ඔය සුද්ධ බයිබලේ නැත්තම් සුද්ධ ලියවිල්ලේ තියෙන බුදුරජාණන්සේක වෙහෙම එකක් ඇත්තේ නැහැ. එimhe විනිශ්චය කරන්නේ උඹේ හිතමයි. ඒ නිසා මේ සීලය කියන එක සැකහැර දැනගන්නවා කියන එක ආර්යයන් වහන්සේලාගේ කෘත්‍යයක්. සොන්නාට පස්සේ පළවෙනි මාර්ග ඥානෙ ලැබුවට පස්සේ තමයි තේරෙන්නේ. එතකන් එතන තේරුණාට අංග සම්පූර්ණ වෙලා නැහැ. සීලේ අංග සම්පූර්ණ නැහැ. හැබැයි සීලය කියලා මේ අල්ලාගෙන තියෙන මේ බර කරදරේ බూరుවගේ පිටේ හකිරු පැටවෝ වගේ මේ තියෙන කරදරේ ප්‍රයෝජනේ සඳහාද නැත්නම් මේ නිකන් රකින්නන් සඳහා රකින්නක් සඳහාද කියලා තේරෙනකොට තමයි සෝවන් වෙනවයි කියලා කියන්නේ. ඒ නිසා ඒක ටිකක් අධ්‍යාත්මයට බොහෝම සම්බන්ධ තමා විසින්ම දත යුතු කරුණක්. ඉතින් ඒ සෝවන් වෙන්න ඉස්සල්ලා කෙනෙක් හෝ නැත්නම් භාවනාවට පෙළඹෙන කෙනෙක් හෝ නැත්නම් සෝවන් වුණාට පස්සේ කෙනෙක් හෝ අපි මේ යන මේ පැවිදි ජීවිතය හෝ පූර්ණ කාලීන භාවනාවේදී කොහොමද මේ සීලය පිළිබඳව ඉස්සරහට දයන්නේ වසට දැන කියලා තේරුම් ගන්න කියන එකයි අපි මේ ධර්ම දේශනාවක් මාර්ගයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා අපි තේරුම් අරගන්න ඕනේ සීලය කියන එකෙන් අදහස් කරන්නේ කය වචන දෙක හික්මීම කියලා. ඒක ඉලක්කම් වශයෙන් කියනවා නම් එහෙම නැත්නම් දැන ගැනීම සඳහා කියනවා නම් කයෙන් සිදුවෙන ශිල්පද තුනක් අපේ සරුවචනංශ අපිට අනුකම්පා පිණිස දේශනා කළා තියෙනවා. සතුන් මරන්න එපා. නතු බැරිම හොඳ නෑ. හොරකම් කරන්න එපා. හොරකම් කරන එක හොඳ නෑ. කාමීත්‍යචාරය කරන්න එපා. කරන එක හොඳ නෑ. බොරුව කේලම හිස් වචන පරිසවචන හොඳ නෑ. එතකොට මේ හත තමයි අපට ශික්ෂාපද සීලයේ වශයෙන් තේරුම් ගන්න තියෙන්නේ. මේ ශික්ෂාපද සීලය අපි පංචිල් ස්වරූපයෙන් ගන්නකොට වචනේ තියෙන ශික්ෂාපද හතරම එකට අඩු කරනවා මුසාවාදා කියලා. අනික් තුන දා ගන්නවා. එතකොට එතන හතරක් හැදෙනවා. ඊට පස්සේ ඒ හතරට ප්‍රමාදය ඇති කරන, මදේ ඇති කරන මත්පැන් පානය පස්වෙනි ශික්ෂාපදේ වශයෙන් තියෙනවා. ඒක මේ සතියට බොහොම සම්බන්ධයි. මත්පැන් ගත්ත ගමන් මදයට සහ ප්‍රමාදයට හේතු වෙනවා. මත්පැන් නොගෙන අරමුණකට හිත යොදනකොට අප්‍රමාදේ එනවා. ඒ නිසා අප්‍රමාදේ ඉන්නදී හැම කෙනාම බීලා ඉන්නේ. මම ඒක නැවතත් කියනවා සතියේ නැති හැම කෙනාම බීලා ඉන්නේ. ඇල්කොහොල්ම බීලා නැහැ. හැබැයි নানা ප්‍රකාර දේවල් බීලා තියෙනවා. මදය තියෙනවා. යබ්බන මදය, ධන මදය, කුල මදය. ඒ හැම එකකම මැත්තලා ජීවත් වෙනවා. ඒ වගේම ප්‍රමාවට වැටලා තියෙන සිද්ධි වෙනකොට වෙලා හමාරයි. දකින්නකොට වෙලාව හමාරයි. මන්නේ මේ ටික නැති කරන්න අපි බොන එක නතර කරන එක විතරක් නෙවෙයි. අපි බොන් නැතුව සතුටුමත් වෙනවා. සතිමත් වෙනකොට සිද්ධිය වෙනකොටම Tamante එක දැක ගැනීමේ එනතම් මුලත් සහිතව දැක් ගැනීම හැකියාව එනකොට ඒක නට තේරුම් ගන්නවා එහෙම විවෘත සජීවී මනසක් නැතුව මම සතෙක් මැරුවද මගේ අතින් මැරුණද කියලා කාටවත් කියන්න බෑ. අන්නවතත් කියනවා සතෙක් මම අතින් මැරුණද එහෙනම් මම සතෙක් මැරුවද කියන එක මේ සචේතනිකව ඒ ඒ පාප ක්‍රියාව කරාද එහෙම නැත්නම් ඒ මම කරගෙන යනකොට අතුපතු ගන්නකොට පාගෙනකොට මැරිලාද මේක පිළිබඳව විනිශ්චය කරන්න මැරිච්ච සතයෙන් අහලා බෑනේ ඌ මැරිලා ඉතකොට Taman ළඟ තියෙන අවදි ගතිය මෙන්න මේ අවදි ගතිය නැත්තම් අපි දවස පුරාම මැරෙන සත්තු මම මැරුවා කියලා පශ්චාත්තාප වෙන්න පටන් අරගත්තොත් උන්දට වෙන මොනවත් ඕනේ අපායට කෙලිම પાස්පෝර්ට් එක හම්බ වෙනවා කරදර වෙන්න ඕනේ නැහැ ඒ මොකද හැම අකුසලයක්ම සමාදන් වෙනවා. එයා දන්නේ මැරුණාද මැරුවද කියලා. ඉතින් එයා ගිහිල්ලා සතාගේ අම්මයන් අහන්නේ ඇයි? ළඟ ඉන්න මනුස්සයන් අහන්නේ ඇයි? Tamande පිළිබඳ හැඟීමක් ගන්න බෑ බුදුහාමුදුරුව වග වෙන්නේ නෑ අසතියෙන් ගත කරන කෙනාට. ඊට පස්සේ අපි හොරකම කියනවා. අන්සතු දෙයක් ගැනීම. අන්සතු දෙයක් ගැනීමේදී ඒක මොන චේතනාවෙන්ද ඒක කරේ? දැන් අපි සාමුකව ඉන්නකොට අරයගේදී අපිට තී වැඩ ගන්න වෙනවා. විශ්වාස ගායෙන් නෑ යා තරහ වෙන එකක් නෑ මම ඒක වැඩ ගන්නවා. ඒක ප්‍රශ්නයක් නෑ ආවට පස්සේ කියනවා මේමයි අහවල දෙ මම ඔයා වෙනුම් ගත්ත තරහ වෙන්න එපා. ඉවරයි. නමුත් මේ මනුස්සයා නැති වෙලාවේ වැඩ අරගෙන දකින්න නැති වෙන්න හේම වහලා තියෙනවා. යාළුවා තමයි. එම කියන්නේ නෑ. එතකොට ප්‍රෝඩාවනේ යන්නේ. විශ්වාසගාහයක් යනවා නමුත් මේ මනුස්සයා දන්නේ නැහැ. මසට කියලා නැහැ. ඉතින් මේකෙදි පව් සිද්ධ වෙනවා. කාමීත්‍යාචාරය කියලා හුඟ දෙනෙක් හිතනවා මේ ගෑණියෙකුයි මිනිහෙකුයි කරන මේ ලිංගික අපචාරය තමයි කාමීත්‍යාචාරය කියලා හිතාගෙන ඉන්නේ. එහෙම නැත්තම් මේ මයිතුන සෙවෙන්නේ නැහැ. රූප බැලීමේ තියෙන ආසාවත් කාමීත්‍යාචාරයේම කොටසක්. සද්ද ඇහිීමේ තියෙන ආසාවත් කාමීත්‍යාචාරයේම කොටසක්. ගඳ බැලීමට රස බැලීමට පහස ලැබීමට මේ හිතුණු හිතුණු දේවල් කල්පනා කරගෙන ඉන්න තියෙන හැම දෙෙම ප්‍රයෝජනේ සලකලා ඉක්මවපු ගමන් කාමීත්‍යාචාරයක් බාටපත් වෙනවා. ඒක නිසා අපි මේ කාම ලෝකේ නෙවෙයි කියලා අපි සුදු වෙනකනට සිල් අරගෙන බෝවන් ලෝකේ හිටියට හිතේ තියෙන කඩප්පුලිකමත් එක්ක බලනකොට කාමීත්‍යාචාරය වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි ගිහිල්ලා කියන ඕම කරන්න එපා ළමයා. මං වගේ හිටපංගෝ කියලා ළමයා හුවොත් උඹ සීලේ තියනවාද? උඹ කාමීත්‍යාචාරය කරන්නේ නැද්ද කිව්වොත් ළමයා දන්න කෙනෙක් නම් කියාවි. අනුණ්ඩ කරන්න ඉතලා තමන් පොඩ්ඩක් පරිස්සම් වෙන්න කියලා. ඒක නිසා කොතනදීද අපි බැලිය යුතු මට්ටම ඉක්මවලා වර්ණ සහ సంతාන බලන්න පෙළඹෙන්නේ. කොතනදීද අපි ඒ ඒ සංගීතවලට නාදරට අවුලට උනාට වැඩිය පෙළඹෙන්නේ. කොතනදීද අපි ගඳ සුවඳට ඇදිලා යන්නේ. කොතනදීද අපි රසමස වලට ඇදිලා යන්නේ. කොතනදීද අපි මේ විල්ලුද කොට්ට වලට සැපසුකෝපෝගී දේවල් වලට ඇදිලා යන්නේ. කොතනදීද අපි අපේ රුචි රුචි අදහස් අභිරමණය කරමින් ගත කරන්න කිව්වහම ඔක්කොම මිත්‍යාචාර වලට වැටෙනවා. ඒක ගිහියට නම් සාමාන්‍ය ප්‍රශ්නයක් වෙන එක නෑ. නමුත් භාවනා කරන එකනට ඒකයි නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන. ඉතේම සෝබණයක්ම ශිල්පදයක් දුර්වල කරනවා. ඊව පිළිබඳව සතියෙන් හිටියේ නැත්තම් ඒ කෙනාට වෙන කෙනෙක් ඇවිල්ලා ටොක්කක් කරනවා ඔබ මේකට කැඩුවයි කියලා කියනකම් හිටියොත් එතකොට ගොඩාක් පමාවට වැටලා ඉවරයි. සත්‍යයෙන් ඉන්න කෙනාට තේරෙනවා මගේ මේ හැසිරීම නිසා තව කෙනෙකුට ද්වේෂයක් පහළ වෙනවද? මගේ මේ හැසිරීම නිසා කාටරි රාගයක් පහළ වෙනවද? මගේ මේ හැසිරීම නිසා කාටරි මෝහයක් පහළ වෙනවද? දන්නවනම් නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන මොකේකට හරි අහුවෙලා. ඉතින් ඒකට අවදිය නැත්තම් මොකෙන්ද අපි මනින්නේ සීත්පදෙක් කැඩුනද නැද්ද කියලා. ඒක නිසා මේ ශික්ෂා පදත් එක්ක බලනකොට කය වචන දෙකෙන් තමයි පටන් ගන්නෙ. නමුත් විනිශ්චය තියෙන්නේ චේතනාවේ හිතේ. ඒක නිසා ශික්ෂා පදයක් විනිශ්චය කරන වෙලාවක් ගන්න. අපි කියමු අධිකරණ සංගනායක කෙනෙක් කියලා. එයා ළඟට ශික්ෂාපදයක් ඇවිල්ලා විනිශ්චය කරන වෙලාවට එයා අහන්නේ වැඩේ කරනකොට බීතිමුණ චේතනා මොකද්ද කියලා. කය වචන දෙකෙන් තමයි වැඩේ ඉක්මවන්නේ. මල බනින්නේ. එහෙම නැත්නම් වීතික්‍රමණේ වෙන්නේ. නමුත් මේ වීතික්‍රමණේ උනාද කෙරුවද කියන එක. සතෙක් මැරුවද එහෙම නැත්නම් වෙන ක්‍රියාකාරකමක් කරනකොට සතා මැරුණද කියන එක තීන්දුව වෙන්නේ චේතනාවේ. ඉතින් කාට හරි මේ චේතනාව සපේලා උත්තර දෙන්න බැරි නම් එයා ඒ වෙලාවේ කරපු දේ අපාය පොතට ගියාද දිව්‍ය ලෝකේ පොතට ගියාද කියලා කාටවත් කියන්න බෑ. එනිසා ශික්ෂාපද පිළිබඳ වගකීමක් පොඩ්ඩකට හරි එන්නේ සතිය කියන එක තියෙන කෙනාට විතරයි. ඒක නිසා සරුවචනන්තේ සති සම්පජඤ්ඤ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. සති සති සම්පජඤ්ඤම් බික්කවේ අසති සති සම්පජඤ්ඤම් විප්පයුත්තස්ස හතුූපනි සංහෝති හිරොත්තප්ප මානියම් කිසි කෙනෙක් ළඟ සති සම්පජඤ්ඤේ නැත්තම් එළඹ සිට සීයේ නැත්තම් ඒ මනුස්සයට බය ලැජ්ජාව උපදවන හේතු කාරණාවක් එයාගේ හිතේ නැහැ. ඕනි තරම් විලජ්ජ නැති වැඩක් එයාගෙන් වෙන්න පුළුවන්. බයක් ලැජ්ජාවක් නැති වැඩක් වෙන්න පුළුවන්. මොකද එයාට බය සති සම්පජඤ්ඤේ නැහැ. ඒක නිසා අපි අසතියෙන් අසම්පජාණයෙන් මොන පිංකම කරත් මොන පව්කම කරත් අපිට කියන්න බෑ ඒක අපාය පොතර ගියාද දිවි ලෝක පොතර ගියාද කියලා. නමුත් යම් කිසි කෙනෙක් සති සම්පජඤ්ඤයෙන් කරා නම් එයාට ඒ කරපු වැඩේ හරි වෙන්න පුළුවන් වරදින්න පුළුවන් නමුත් එයාට සදාචාරාත්මක වගවීමක් තේරෙනවා මම මේ කරපු වැඩේ හරි නෑ. හෘදේ සාක්ෂියට තේරෙනවා. යම් කිසි කෙනෙකුට මෙවැනි වඩල නැද සති සම්පජඤ්ඤයක් නැත්තම් සති සම්පජඤ්ඤම් බික්කවේ නෑ හිරොත්තප්පං බයලජ්‍ය දෙක නැත්තම් හිරොත්තප්පං බික්කවේ අසති හිරොත්තප්පං විප්පයුත්තස්ස හතුූපනිසං හෝති ඉන්ද්‍රිය සංවරෝ බයලජ්‍ය නැති මිනිස්සයා බයලජ්‍යව කියන එක අඳුරන්නේ නැති කෙනාගේ ඉන්ද්‍රිය සංවරයක් කියන එක කොහොමද බලාපොරොත්තු වෙන්න බෑ. ඉබ්බන්ගෙන් පියාට බලාපොරොත්තු වෙනවා වගේ. එයාගේ ඇහැ රූපයක් දකින්නකොටම කොහොමවත් ඇදලා යනවා. හරියට බල්ලෙක් අසුචියක් කන්න ගියාම කොච්චර ලණුවකින් මැදලා ඇද්දත් ලණුව තියෙනකන් හිටියාම ලණුව නැති වුණොත් හරි අසුචි ටික කෑවේ නැත්නම් ඉඹලවත් ආවේ නැත්නම් උට පොඩි ඉසේකක් වක් වෙනවා. ඒ තමයි බල්ලගේ හැටි එහෙම තමයි. ඒ වගේ තමයි ඉන්දිය සංවරේ නැති මිනිස්සයාට ඒ රුචි රූප දකිනකොට ඉබේම හිත ඇදලා යනවා. රුචි ශබ්ද වලට හිත ඇදලා යනවා. එහාට ඒක පිළිබඳව පාලනයක් එන්නේ ඊට පස්සේ ඉන්දිය සංවරම් බෙක්කවේ අසති ඉන්දිය සංවර විපයුත්තස හතුපනි සංඝෝති සීලං. ඇහැ කන දිවනාශය කය මන කියන මේ ඉඳුරංගේ සංවරයක් නැති මිනිස්සයාගේ සීලයක් පිළිබඳ වග වෙන්න බෑ. ওই වෙලාවේ කැඩෙනවද දන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ තව දිගට යනවා මේ සූත්‍රය. ඒක සති සම්පජඤ්ඤ සූත්‍රය කියලා කියනවා නිවන දක්වම යනවා. සති සම්පජඤ්ඤේ නැති කෙනාට සීලෙ පිහිටන්නේ නැහැ කියලා ඒ සූත්‍රය කියනවා. හැබැයි ගමේ පන්තලේ හාමුදුරුවෝ කියනවා සීලෙ නැති කෙනාට සති සම්පජඤ්ඤය කරන්න එපයි කියලා. භාවනා කරන්න එපා සීලෙ නැතුව කියලා. භාවනා කරන්න ඉස්සෙල්ලා සීලෙක ඉන්න ඕනේ. සීල, සමාධි, ප්‍රඥා කියලා. ඒ නිසා මේකේ පේන්න තියෙන්නේ මේ සීලය සහ මේ සති සම්පජඤ්ඤය අතර අන්‍යෝන්‍ය සම්බන්ධකමක් තියෙනවා. සිල්වතෙකුට විතරයි සති සම්පජඤ්ඤය තියාගන්න පුළුවන්. සති සම්පජඤ්ඤය තියෙන මිනිස්සුන්ට විතරයි සීලෙ තියෙන්නේ. ඉනිසා සර්වචනසේ දේශනා කරලා තියෙනවා සීල පඤ්ඤා බෙක්කවේ අග්ගමක්ඛායති ලෝකේ මේ ප්‍රඥාව සහ සීලය අතර තමයි ලෝකේ දින අග්‍රම ධර්ම දෙක. ඒක තමයි කියලා කියන්නේ විද්‍යා දදාති විනයං කියලා. යම් කිසි කෙනෙක් යම් ශිල්පයක විද්‍යා දැනුම තියෙනවනම් ඒ මාසයි ඉබේම විනයගරුක වෙනවා. විනයගරුක මනුස්සයර විතරයි විද්‍යාවක් ලැබෙන්නේ. ඉතින් අද තියෙන විද්‍යාව නවීන විද්‍යාව මුලින්ම බයලජ්ජා දෙක නැති විෂය. ඒක උඟව දෙනේ දන්නේ නැහැ. විද්‍යාව මේ දියුණු උනේ බයලජ්ජා පැත්තක තිබෙන නිසා තමයි. ඒ නිසා විද්‍යාව දියුණු කිසිම රටක මේ සදාචාරය කියන එක ගණන් ගන්න බෑ. ගණන් ගත්තොත් විද්‍යා දියුණුවක් ලබන්න බෑ. ඉතින් අපිත් මේ බොහෝම ඉක්මනට විද්‍යා දියුණුවක් ලබලා රට දියුණු කරන්න හදන්නේ මේ තියෙන බයලජ්‍ය දෙක නැති කරගන්න තමයි මේ හදාන්නේ. මේක දියුණු වුණොත් මීට වැඩිය බල්ලෝ බලලු වගේ වෙයි අපි. ඌරෝ හරක් වගේ වෙයි. ඉතින් ඒක කරගන්න බැරුවට අපි ජනාධිපතිට බයිනවා. ඉක්මනට මේ රට දියුණු කරලා දෙන්නකෝ. ඉක්මනට බයලජ්‍ය දෙක නැති කරලා දෙන්නකෝ. අපිට හරක් වගේ ඌරෝ වගේ ඉන්න පුළුවන්. අපිට අදවත් තියෙන බයලජ්‍යාව ඉතුරුනේ ප්‍රභාකරන් නිසයි කියලා හිතාගන්න. ඌ දුන්නේ රට දියුණු කරන්නේ. ඌ ගැව්ව බෝම්බ ඒ නිසා අඩු ගානේ අපිට අද මේ සිංහරාජ අඩවි ඉතුරු වෙලා තියෙනවා. නැත්නම් ඕකත් මෙලහට විකුණගෙන කාලා. ඒක නිසා මේ බයලජ්ජාව සීලේ කියන එක පෞද්ගලික පැත්තෙමුත් අපිට බලන්න දෙයක් තියෙනවා භාවනා කරන එකනේ. ජාතියක් වශයෙන් රටක් වශයෙන් ආචාර ධර්ම වශයෙන් සලකන දෙයක් තියෙනවා. අද මේවා කතා කරන්න බැරි. ධර්මයට පිළිහිලා තියෙන නිසා අපි මේ ජාතික මට්ටමේක පැත්තක තියලා අපි බලමු භාවනා කරන කෙනාට තමන්ගේ සීල පිළිබඳ සැකයක් තියෙනවා නැත්නම් මම රකින්න සීල්පද මොනවද ඒක කොතනදීද කැඩෙන්නේ මොනවද ඒකෙන් ලැබෙන ආනිසංශ කියන එක අවබෝධයක් නැත්නම් බූරුවෙක්ගේ හිතේ පිටේ හකුරු බැඳා වගේ තමයි සීලය. ඒක භයානක අභියෝගය තමයි ඒක තේරෙන්නේ සෝවන් වුණාට පස්සේ. Taman රකින්න සීලයේ ආදීනව මොනවද ආනිසංස මොනවද සීමා මරියාදාවල් මොනවද කියලා වැටහෙන්නේ සෝවන් වුණාට පස්සේ. ඒ නිසා යෝගාවචර හරිම අසරණ කෙනෙක් කියලා තේරෙනවානේ. ඊටාම උමනාමින් ශිල්පද රකින්න. හැබැයි යාට තාම ඉංගන් තේරෙන්නේ නැහැ. ඒක නිසා ඒ කෙනා ගුරු රැගේ අරසව ලබන්න ඕන. ඒ වගේම අනිකුත් කෙනෙකුගේ අනුකම්පාව ලබන්න ඕන. බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා ඒ ඇත්තන්ගේ පිටින් අනිත්‍යයට වැඩි සැදී පැදී කටයුතු කරනවා. නමුත් රට්ටු සාමාන්‍යයෙන් සිල්වතෙකුට සලකන ගතියක් කොයි රටේවත් නැහැ. ඒක ලොකු ස්වාමීන් වහන්සේ 1950 ගණන් වල ලියනවා අද මේ භාවනා කිරීම සඳහා ගෙවල් දොරවල් අයින් කරලා කැලේකට රිංගලා සිල් ලකින මනුස්සයා පිළිබඳව රට්ටු සලකන්නේ භාවනා පිස්ස භාවනා පිස්සයි කියලා කියන්නේ. මූලිනරක් වෙලයි කියලා කියන්නේ. කෙලපිරිච්ච padikkamakata තරම්වත් සලකන්නේ නැහැ කියලා තියෙනවා සිල් දැකීමට භාවනාවට පෙළඹෙන පුද්ගලයා ගැන. මේ සකල සිරින් පිරි ශ්‍රී ලංකාවේ සෞභාග්‍යයේ හැටි ඔය. එහෙමනම් අබෞද්ධ රටවල් ගැන කුමන කතාවද? ගල් ගහනවා. සීලයක් රකින්න මිනිස්සයා හිතන්නේ නෝන්ජලෙක් මෝඩෙක් කියලා. මේ හතර කේන්දරේ පාළු වෙච්ච නිසා ගැලේට රිංගලා සිල් රකින්නයි කියලා. මෙන්න මේ අදහස් කොච්චරක් Taman තුල තියෙනවද බලන්න. අපි දවසක මේ වගේ දවස ගන්න තීන්දුත් එදිනදා ජීවිතේ ගත කරන තීන්දුවලදීත් අපි ආර්ථිකයට දේශපාලන සහ සමාජ තත්ත්වවලට කොච්චර තැන දෙනවද අම්මා මරලා හරි කමන්නේ තල්ලි හම්බ වෙනවා මොන ක්‍රමයේ වුණත් ප්‍රශ්නයක් නැහැ කියලා නේ අපි මේ ශිල්ප ඉගෙන ගන්න කවුරු හරි කමන්නේ හුරගෙන කන්න පුළුවන් නම් කාපා නමුත් ඒ ගන්න ගන්න වෙලාව පාස අපි වගවීමක් වෙනවනේ සූරකෑම අසාධාරණේ ඉතින් ඒවනේ අපිට අපිට කරකිලා මේ අසහනය කියලා එකක් ඇවිල්ලා තියෙන්නේ. ඊට මෙහිට නරකද සාධාරණ ජීවන රටාවක් ගෙනියලා ආජීවයක් තියාගෙන යැපෙන එක. උන්ට ඒක ලෝකයා සලකන්නේ නෝන්ජල්කමක් විදියට. ඒක නිසා කියනවා බෞද්ධ රටවල් කවදාවත් ආර්ථිකව දියුණු වෙන්නේ නැහැ කියලා. බුරුම ගත්තොත්, තායිලන්තේ ගත්තොත්, ලංකාව ගත්තොත්, භූතානය ගත්තොත් තුන්වෙනි ලෝකේ රටවල්. ඒ මොකද හේතුව අර අම්මා මරලාට සල්ලි උපයන ගතිය නැහැ. ඒක පුද්ගල ආදායම ගැන වැඩිය තකන්නේ දල ජාතික නිෂ්පාදනය ගැන එච්චර තකන්නේ දැන් ඇමරිකාව අපිට කියන්නේ මොන දේ වීදුකුල්ලා හරි කමන්නේ රෙද්ද උකස් තියලා හරි කමන්නේ දල ජාතික නිෂ්පාදනය වැඩි කරපියව. ඒක පුද්ගල ආදායම වැඩි කරන්න කියලා. ඒ වුණාට භූතානය කිව්වා අපි දල ජාතික සතුට කියලා එකක් හඳුන්වා දෙනවා. අපි කොච්චර සතුටින් ජීවත් වෙන්නේ මුළු UN එකම hina වුණා. දල ජාතික සතුට කියලා මේ ආසියා කරේ උපමානයක් දැන් බාර අරගෙන. යුනයිටඩ් නේෂන් එක බාර අරන් තියෙනවා ජල දාතික ජාතික සතුට. ඒ කියන්නේ අසහනේ නැහැ. අපිට පුළුවන් මේ පණිවිඩේ පොඩි එක්කර දෙන්න. අපේ දරුවෙකුට හෝ දරුවෙකේ දරුවෙකුට. අපි කොච්චර අසරණද කියලා බලන්න අපි මේ දරුවා යොමු කරලා තියෙන තැනත් අපි ළඟට ගිහිල්ලා කිව්වොත් බබෝ වැඩිම දේ වටිනාම දේ සතුට කියලා කියයි තොපිනියකෝ මං ඉස්කෝලේ ඇරලා මගේ සතුට කෑවේ මේ සෙල්ලම් වයසේ අර දාන සවත්තු දෙකයි පිටේ ඉල්ලන බෑග් එකයි ඉල්ලන මොන සතුටක්ද කියලා බලන්න පොඩි එක්කට තියෙන. ගෙදරින් උදේ අඹර හරි ගතලා ඉස්කෝලේ යවනකොට අනේ අර හිරිමල් වයස සෙල්ලම් කරන වයස කෝ සතුටක්. ඉතින් ඌව සහ ගහන්නේ නැද්ද? ඌව සහ ගහනවා. ඌව තමයි කරකිලා ආපහු එන්නේ ඉතින් දරුවා අම්මා මරනවා. ඒ දරුවා තාත්තට වෙඩි දිනනවා. ඇයි හද්දියනේ අර ලස්සන සුන්දර වයස අරතරම කාබාසිනියා කරනකොට මොකාට උනත් තරහ යනවනේ. වලක්කණ්ඩ බෑ මේක. අද අම්මටයි තාත්තටයි අර කාටවත් වෛර කරන්නේ නැහැ දරුවෝ. ඒක ඔයගොල්ලෝ දන්නේ නැත්නම් දැනගන්න. මට බය වෙන්න දෙයක් නැහැ මොකද දරුවෝ නැහැ. බඳින්න අදහසකුත් නැහැ. ආයේ දරුවා හදන්න අදහසකුත් නැහැ. හැබැයි අපේ අම්මා හිටියනම් මට බයයි. අම්මා හිටියන මම තෝ දරුවා හදන්න නැතුනට තෝ දරුවෙක් බොල කියාවි මට. නමුත් සීලය ගැන කතා කරනකොට අපිට සම්පූර්ණ අපේ අගයන් ආඩම්බරයන් අලුතෙන් සලකා බලන්න වෙනවා. අපි කොච්චරක් මේ මම ගැන අනුන් ගැන කතා කරනකොට සතියෙන් යුක්තෝද මේ කතා කරන්නේ. එහෙම නැත්නම් මේ ධම්ම ලෝකාධිපතියා ධම්මාධිපතියා අත්තාධිපතියා හිටියට මට මගේ පොළුවක් බල පුළුවන් කාර්කම් වලට අපි අනුමනින්න හදනවා. එතන ලෝකාධිපතිය කියලා රටේ විවස්ථා නීතියට අනුව මනින්න හදනවා. ධම්මාධිපතිය මනින්න හදනවා හැබැයි අපිට එකකටවත් අයිතිවාසිකම නැහැ මොකද අපි සතියෙන් නෙමෙයි කතා කරන්නේ. සතියෙන් හිටියානම් මම අර මුලින් කියපු තැනට යනවා මම මේ සතා මැරුවද මගේ ඇතින් මැරුණද මම හොරකම් කරාද එහෙම නැත්නම් ඒක කෙරුණද මම රූප බලන ආදී නැත්නම් කාමීත්‍යාචාරය කරාද කෙරුණද බොරුවක් කියුණාද කිව්වද පරසවචනයක් කියුණාද කිව්වද කේලමක් හිස් වචනයක්. මෙන්න මේ කාරණාවට වග වෙන්නේ නැතුව අපි මේ විසඳන නඩු වැද්දන්ගේ වැඩ. ම්ලේච්ඡයන්ගේ වැඩ. ඒක නිසා භාවනා කරන කෙනා සීලේ කංකති කියන දේ සාමාන්‍ය එදිනදා බඩ රස්සාව කරගෙන ඉන්න මනුස්සයෙකුට ගොඩක් වෙනස්. හැම වෙලාවෙම බලන්න ඕනේ මම මේ කරන වැඩේ චේතනාපූර්වකව ඊ타මතා සචේතනක සවිඥානිකව කරන දෙයක්ද? එහෙම නැත්නම් අචේතනිකව අවිඥානිකව අසම්පජානව වෙන එකක්ද කියලා කියන එක පුදුමාකාර අමාරුයි. හිතන්න අමාරුයි. ඒක මෙන්න මේ වගේ විදියට කියලා දෙන්න පුළුවන්. අපි සක්මන් කරනවා යම් ප්‍රමාණයකට සතිය පිටවගෙන නැත්නම් පරියන්කේ ඉන්නවා යම් ප්‍රමාණයකට සතිය පිහිටවගෙන ඒතර සද්දයක් ඇහෙනවා. ඒතර මේ සද්දෙට හිත ගියාද මම යව්වද? ඉතින් ඈත ඉඳලා කීත හැකි ගියා වෙන්න ඇති කියලා. කනේ වෙන්නේ ඉතින් අපි අපිට ඕන තියෙන්නේ ආස්වාස් ප්‍රසවාසයේ ඉන්දනේ පරියන්කේ ඉන්න වෙලාවක නමුත් අපිට නාම ධර්ම ගැන කතා කරන තියෙනවා සංඥා චේතනා පස්ස වේදනා මානසිකාර විදියට සංඥාවක් එනකොට ආනාපාන සංඥාව සහ සද්දයෙන් එනකොට අතුරු සංඥාවක් ඒ දේ සද්දයක් කියලා දැනගන්න ඉස්සෙල්ලා මගේ හිත සංඥාදිගේ ඒකට ප්‍රිය වෙලා තියෙන්න ඕනේ සතිය කඩාගෙන සද්දෙට යන්න. හැබැයි ගියාට පස්සේ තමයි මට තේරෙන්නේ මේ ගෝචර සම්පජඤ්ඤේ ඉඳලා කඩාගෙන ගිහිල්ලා තියෙන හැබැයි මට පේනකොට නම් පේනවා මේක නිකන් මම හරි අහිංසකයි. සද්ද කරපු එක කරා තමයි වැඩිකාරය කියලා හිතෙනවා. නමුත් නාම ධර්ම එක බලනකොට ඒකට රුචියක් යටි හිතේ තිබිලා තියෙනවා. අර දෙකම එනකොට පුරුද්දට ඇදලා යනවා. ඒක නිසා සංඥා චේතනා පස්ස වේදනා මනසිකාර වේදිනකොට ඊට ඉස්සර තුන් දෙනෙක් ඉස්සරහින් කියලා තියෙනවා. සංඥා චේතනා වේද පස්ස කියන තුන වෙලා තියෙනවා. ඒක වෙන්නේ ඇබ්බැහියට. මගේ ගෙනාවු කර්ම ශක්තිය වල හැටියට. මගේ පෞරුෂත්වයේ හැටියට. මගේ රුචි අරුචිකම් වල හැටියට නිසා අපිට හරි අමාරුයි කියන්නේ මේ භාවනා කරනකොට ආපු සද්දයට ඒක පව් වෙන්න බලවන්ගේ සතිය නැති එක වෙන්නම නමුත් හිත ගියේ කොහොමයි? මට නම් ඕනෙලා තියෙන ආනපනින්න තමයි. නමුත් එතන ඉන්නේ මෙන්න මේ ක්‍රියාවලියේදී බුදු කෙනෙකුට විතරයි වේදනාව විඳින්න ඉස්සරලා පස්ස සංඥා වේදනා චේතනා කියන චෛතසික ටික තුනක් අපිට ඉස්සෙල්ලා ගිහිල්ලා වැඩියෙන් පව් සිද්ධ වෙන එක කොක්ක ගහලා ඉවරයි. ඒක යෝගාවචරය එතකොට තමයි යෝගාවචරයට ඒක අල්ලන්න බෑ කොහොමඩක්වත් අල්ලන්න බෑ. නමුත් ඔයිට බුදුන් කෙරේ සද්ධාාවක් ඇති කරගන්න වෙනවා. නිකම්ම නිකං ගියා නෙවෙයි. ඒ තමන්ගේ යටිහිතේ තියෙන කුප්ප ගතියට කෝඩු නොකෑමනා දහවතුරා පට්ටපොඳුරු ගතියට පිම්බි මත හැරලා අරකට ගිහිල්ලා. ඒක අල්ලන්න ඒක අපිට ප්‍රත්‍යක්ෂණය කරන්න බෑ. නමුත් බුදුහාමුදුරෝ සරුවඥ නිසා උන්වහන්සේ වේදනා චෛතසිකේ ඉඳ ඉස්සරලා tire පිටිපස්සේ සිදුවෙන මේ සකස් කිරීම ටික අපිට කියලා තියෙනවා. ඔබ සංඥා අනුව වළනකොට ආනපානෙ කම්මැලි නීරසයි ඒකාකාරී වෙලා. ඒ නිසා ඒ වෙනුවටන සද්දෙත් හොඳයි. වේදනාවත් හොඳයි. හිතවිල්ලත් හොඳයි. ඒ පැත්තට දුවනවා. ඒ වගේම චේතනාවකුත් මෙතන වැඩ කරලා තිනවා මේ අරමුණු දෙකක් ආවට පස්සේ එකයි ගන්න පුළුවන් එකවරකට මේ කුසලය ඇති කරන මේ ගෝචර සම්පජඤ්ඤ ආනපාන. මේ පැත්තෙන් අරහෙන් එන සද්ද වේදන සද්ද කියලා ගන්නකො. ඒතකොට මේ දෙකෙන් චේතනාවක් නැතුව විඥානය පහළ වෙන්නේ නැහැ. සංස්කාර නැතුව විඥාන පහළ වෙන්නේ නැහැ. මේ කාය පස්සද්ධියේ තිබුණ මේ විඥානේ නැත්නම් ආස්වාද ප්‍රසවාසයේ අත්දකපු විඥානේ දැන් සෝත ප්‍රසාදයට බැනලා සෝත විඥානේ බවට පත් වෙන්නේ ඉස්සරලා චේතනාවකින් හසුරුවන්න එපායි. මේ චේතනාව මට වග වෙන්න පුළුවන්ද? වග වුණත් නැතත් මට විඳවන්න වෙනවා කර්ම රැස් වෙනවා මේ නිසා මේ තරමට මේක පිළිබඳව අධ්‍යයනයක් කරන්න අපිට කොච්චර සතියක් තියෙන්න ඕනද ඒ වගේම සතියෙන් ඉන්නකොට හිත කැඩෙන්නම ඕනේ හිත පිටාරමුණට යන්නම ඕනේ තේරුම් ගන්න මට කෙලින් පාරේ යන්න ඕන වුණාට හිත ඇදලා යන හැටි අන්නේ අරමුණු වලට. අන්න එතනදී පශ්චාත්තාප නොවි මේ සිද්ධ වෙච්ච දේ ග්‍රහය අරන් ගියාද ਸਰබලදාරි දෙවියන් වහන්සේ මේක කරාද නැත්නම් මගේ හිතන නොකෑමනා දාපදුර පට්ටපඳුරු ගතියට කෙලෙසෙට පැන්නද කියලා බැලුවොත් එහෙම අපි ඔක්කොම එකයි. ඒ කෙලෙසෙට අදින ගතිය ඥාන පිටිම වෙනසක් එහෙම නැහැ. වැඩි හිටි බාල මහලු වෙනසකුත් නැහැ. ශිෂ්ටාචාර අශිෂ්ට ගතියකුත් නැහැ. මේ හිතට කවදාවත් බයලජ්ජාව කියන එක නැහැ. ඒ මොකද විඥානයේ පහළ වෙන්නේ සංස්කාර අනුව. සංස්කාර කියලා කියන්නේ ගොඩාක් දුන්නට පස්සේ කෝකද තෝරන්නේ සද්දක් තියෙනවා, වේදනක් තියෙනවා, හිතවිලිත් තියෙනවා, ආනාපානෙත් තියෙන ඔක්කොම තියේදී සංස්කාර තෝරන්නේ වැඩියෙන්ම කෙලෙස් උපදවන තැන. වැඩියෙන් රුචි උපදවන තැන. ඒ අනුව තමයි විඥානය ගන්න. ඒ නිසා විඥානය ගිහිලා රස සද්ද විඳිනකොට අපිට කියන්න බෑ ඒක දෙයයන්ාංශ කරපු එකක් කියලා. අපිට කියන්න බෑ ඒක එහෙමයි විය යුත්තේ කියලා නෑ මේක චිත්ත නියාමයක් අනුව බැලුවොත් ਸਰවචන්ස කියන විදිහට බැලුවොත් උඹේ හිතේ කල්ැතුවම අරමුණු එනකොටම වඩා රුචියකට ඇදලා යනවා හරියට ගහේ මුල ඕජාව තියෙන පැත්තට ඇදලා යනවා වගේ චිතමනේ තියෙන පැත්තට ඇදලා යනවා වගේ එහෙම නැත්නම් ඉඳුල් කට ගන්න දවසේ බබා ගිහිල්ලා රුචි දේවල් ගොඩාක් මැද බබා තිබ්බට පසු ඒක පාරටම ඌ කැම දාස කෙනෙක් නම් රස කැවිලි වලට යනවා. ගණන් හදන්න කැමති එකෙක් නම් කවකට පිටිය ගන්නවා. චිත්ත අඳින්න කැමති එකෙක් නම් තායම් පෙට්ටියට යනවා. ඉතින් කවුරු කොයි අතරේ ඇවිල්ලා කවුද දන්නේ? දැන් නම් මං හිතන්නේ එහෙම ඉඳුල් කට ගන්නවයි කියලා. ඉස්සර එහෙම එකක් තිබ්බා. ඒ දරුවා ප්‍රිය ඔක්කොම තියලා කියන්නේ නැතු කිල්ල මැද තියෙන කොල්ලා. තිබ්බවා මොකේද යන්නේ කියලා බලන්න. උහිට හපන් අපි ඉතින් හිතන්න මරණ චිත්තක්ෂණේ හිත කොතෙන්ට යයිද කියලා. ඔය කොච්චර පෙන් කෙලගෙන හිටියා සුවන්වැලි සෑය ගැන කල්පනා කරලා හිටියා සියලුවත් තුනි දික්ක උත්තා නිරෝගීත්වා සෝපත්ත්වා කිව්වත් මරණ චිත්තක්ෂණේ එන හරස්කඩේදී කොයි පැත්තට කුඩල් ඇදෙයිද කියලා කියන එක කියන්න පුළුවන් කියලා හිතනවා. මුගදිනෙක් මේ කේන පේන බලන්න යනවා. පේන බලන මිනිසුන්ටත් පේන්නේ නෑනේ. සිල්ලේ නෑනේ. උන්දල පචයක් කිව්වට පස්සේ මේගොල්ලෝ ඇවිල්ලා හරි හරි අපේ අම්මා තෙන්න ගියා මෙතෙන්න ගියයි කියලා නලියනවා. සීයෙන් හිටියොත් විතරක් පේන ඕනම දී ඇති හරස්කඩකදී අපිට න්‍යාය පත්‍රයක් ඇතුවද විඥානයේ ඊගව අරමුණු ගන්න කියලා කිසිම කෙනෙක්ගේ න්‍යාය පත්‍රයක් නැහැ. මේක තමයි අනාත්මයි කියලා කියන්නේ. මේක තමයි දුකයි කියලා කියන්නේ. මේක තමයි වෙනස් වෙනවයි කියලා කියන්නේ. උඟ දෙනෙක් හිතනවා අනේ ඌව නම් අහන්න ඕනේ නෑ නිසන්වනේ යන්න ඕනේ නෑ භාවනා කරන්න ඕනේ චීන විදියට රැයට මොනවාරි කාලා බුදිය ගන්න එක හරිම සැපයි ඇයි හද්දියේ මේ කායට පස්සේ පොල්ඩෝල් බීවෝ වගේනේ බඩපපුව දනවනේ අර TNT පෙත්ත තියාගන්න වෙනවා දිවයට නැත්නම් heart attack භාවනා කරන්න කරන්න අර හදවත ගැහෙන්න පටන් අර ගන්නවා අඩේ සෙල්ලමක් නෙමෙයි මේක හැම චිත්තක්ෂණයක්ම තීරණාත්මකයි කවදා හරි මේක දැක ගන්න අසලුව නැත්නම් මේ වැඩේ වෙනකොට මේක බලන්න මේකේ හැඩේ බලන්න මේ සර්කිට් එක වැඩ කරන හැටි ඒ ස්වයංක්‍රීය සුද්ධිය වෙන හැටි බලන්න මං කොච්චරක සතියක් ඉන්න ඕනේද ඒ වගේම කොච්චර අවදි භාවයක් තියෙනවද කොච්චර විවෘතකමක් තියෙන්න ඕනේද බුදුහාමුදුරෝ දේශනා කරන දේ අඩු ගානේ ප්‍රත්‍යක්ෂණය කරන්න ඒ නිසා සර්වචන්සේ සඳහන් කරලා තියෙනවා සීල මට්ටමේදී අපි කියන මේ කාය වචන දෙක පිළිබඳව ක්‍රියා මට්ටමේදී හිතාමතා කරන දේවල් නතර කරන්න කියන්නේ. දැන් පරියංග භාවනාවට ගියාට පස්සේ මොකද වෙන්නේ බලන්න. අපි හොඳට පట్టල වෙලා වාඩි වෙලා හිතාමතා කරන සියල්ල නතර කරනවා. රූප බැලිලා නතර කරන්න ඇද්ද ගන්න. සද්ද ඉනව එක්ක නාහ ඉන්නව නැත්නම් සද්ද නැත්ැනකට යනවා. ගන්ධ රස නැහැ. පහසක් සිද්ධ වෙනවා. පහසට විතරක් හිත තියනවා. ඒ හුස්ම ආයාස කරන්න එපයි කිය. හුස්ම හොයාගෙන යන්න එපයි කියනවා. පුම්බණ්ඩ හකුලන්න එපයි කියලා කියනවා. පිම්බීම හැකිලින් බලන්න කියලා කියනවා. මේකට කොච්චර අමාරුද බලන්නකො. උගෝ දෙනෙක් ඉඳගෙන අදින්න පටන් ගන්නවා නයි වාගේ එයි මේ ආනාපාන සති භාවනා කරන ටික වෙලාවකින් ඒකක් කොමයි කියලා කියනවා බෙල්ල අමාරුයි කියලා කියනවා මොකද මේ ආනාපානය කරලා දැන් මෙතෙක් කල් ආනාපානය කරුවා කිසිම කැක්කුම අපේ පුරුමක් නැහැ ආනාපාන භාවනාව කරන්න ගියාට පස්සේ මෙන්න બોලේ කවදාකවත් නැතුව ඉතේ එකක්කුම් කොන් දෙකක්කුම් මොකද හුස්ම ටිකවත් ගන්න බෑ චේතනා නොකර. ඒ මොකද ඉක්මනට නිවන් දකින්න යන්නේ. මේ අනිත් එක්කන යන්න ඉසලා මම යන්න හදනවා. ඒ නිසා රිට්‍රීට් කීයක් කරන්න වේද කාට හරි මේ වාඩි වෙලා යමක් නොකර හිතාමතා යමක් නොකර වෙන දේ බලන එකයි භාවනා එකටයි විපස්සනාව කියලා කියන්නේ. ඒ නැත්නම් එතකොට තමයි සීලේ 100%ක් අංග සම්පූර්ණ වෙනවා කියලා කියත හැකි. තාම සෝවාන් වෙලා නැහැ. යා විනිශ්චය කරන් තියෙනවා මං වාඩි වෙලා අඩු ගන්න විනාඩි 10ක් මොනවත් හිතාමතා කරන්නේ කායික ක්‍රියා කරන්නේත් නැහැ වාචික ක්‍රියා කරන්නේත් නැහැ හැබැයි සිද්ධ වෙන හැම දෙෙම ප්‍රීම සතියෙන් බලائیں උපරිම අප්‍රමාදයෙන් බලනවා කිව්වහම ඒ බලාහින චිත්තක්ෂණයක කිසිම අකුසලයක් නූපන්න අකුසල් කිසිම දෙයක් මතුවෙන්න ඉඩක් නැහැ. ඒ වගේම උපන්න අකුසල් තියෙනවනම් ප්‍රතික්‍රියා නොකිරීම සෑයක නතර වෙනවා. ඊට පස්සේ නූපන් කුසල් රාශියක් උපදිනවා. පේන අරමුණ හොඳට බලන නිසා ආනපන පේනවා ආනපනේ හොඳට විසදව බලනවා. බලනකොට නූපන්න කුසල් රාශියක් ඇති වෙනවා. ඊට පස්සේ එයාට ගැම්මකුත් එනවා අනේ මට ඊගාව චිත්තක්ෂණෙත් ආනාපානෙ මෙන්න පුළුවන් වෙයි. වේවා. ඒතකොට මට තව දුරටත් ආනාපානෙ බලන්න පුළුවන් නම් ඇති වෙච්ච කුසල් වැඩෙනවා භාවනා වෙනවා. ඒක නිසා යමක් නොකර එක තැනක ඉඳගෙන නැත්තම් වාඩි වෙලා ඉඳගෙන වාඩි වෙලා ඉනකොට මට වැටහෙන දේ මොනවද කියලා කියමනේ සතර සම්‍යක් ප්‍රධාන වීර්යම අංග සම්පූර්ණ වෙනවා. මොනම හරි කෙරුවොත් ඔය හතරම නැතු වෙනවා. තටමැව්වොත් හයියෙන් හුස්ම ගන්න ගියොත් හුස්ම හොයාගෙන ගියොත් අර කියන අහිංසකම නැති වෙලා චේතෝ කීල පහළ වෙනවා. ඔලමුල ගති පහළ වෙනවා. අසහන එනවා. ඉතින් කියනවා අනේ ද මෙච්චර කල් භාවනා කරගෙන අවුරුදු 16ක් භාවනා කරලා තියෙනවා ස්වාමීන් වහන්සේ මට තාම කහපාට ආලෝකයක් දැක්කේ නැහැ. අනේ මෙච්චර මම භාවනා කරන මට නිල් පාට ආලෝකයක් ආවේ නැහැ. මං උඩ ගියේ නැහැ නේ ස්වාමීන් වහන්සේ. ඇයි නෑ අනිත් ඔක්කොමලා කියන්නේ උඩ යනවා කියලා ඉතින් මම උඩ ගියේ නෑනේ. අනිත් කට කියන මේ වලාකුළු වගේ දෙයක් වෙනවා මට පේන්නේ නෑනේ ස්වාමීන් වහන්සේ. ඉතින් ඒකට පේනවනේ මේ මිනිස්සයා මේ මොනවා අල්ලන්නද මේ භාවනා කරන්න කියලා. මෙතන ඉන්න කවුරුවක්වත් නෑ ওই தත්තරපත් වෙච්ච නැති. ඒ මට්ටම පෙන්නට පස්සේ තමයි තේරෙන්නේ අපි 6 4 තේරෙන්නේ නැති දරුවෝ වගේ බුදුහාමසගේ ධර්මයේ ඉදිරිපිට. ඒකේ ප්‍රශ්නයක් නෑ. මොකද මානව මනස හදන්න පුළුවන් දෙයක්. ශික්ෂාගරුක වුණොත් බුදු හිතක් පහල කරන්න පුළුවන්. train your mind and change your brain කියලා කියනවා. මනස සකස් කරොත් මොළේ වෙනස් කරන්න පුළුවන්. මේ විද්‍යාව තමයි බෑ කියේ දැන් විද්‍යාව පිළි අරගත්තා. ඒ නිසා මේ ශික්ෂණය හරහා අපිට කවදා හරි තේරුනොත් මම ආනපාන ඉදරණ්ඩයි වාඩි වෙන්නේ. ආනපාන මම ඒක තමයි මම වාඩි වෙනමුත් හිත පිට යනවා, සද්දෙට යනවා, වේදනාවට යනවා, හිතවිල්ලට යනවා. මේක මම හිතලා කරපු එකක්ද නැත්නම් ඉබේ සිද්ධ වෙන එකක්ද කියන එක කාටවත් අල්ලන්න බෑ. ආධුනිකයර හැබැයි මෙහෙම එකක් කරද හැකි. පිට ගිය හිත නැවත ආනාපානට ගෙනත් දානකොට පිට ගිය තැනදී දැනගෙන මම හිත ආනාපානට ගෙනත් තිබ්බද නැත්නම් ඉබේ ආවද කියන එක අර හිත පිට යන වෙලාවට වඩා අසම් අගෝචර භූමියේ ඉඳලා ගෝචර භූමියට හිත එන එක කාට හරි කියන්න පුළුවන් නම් ඉතින් යා කමඨාන් සුද්ධ කිරීමේ පාඩම සමත් කෙනෙක් කියන්න පුළුවන්. ඒකට එක ගුණයක් ඉල්ලන සාරිපුත්තු සාරණාංශේ. හිත පිට ගියයි කියලා හිත පශ්චාත්තාව කරගන්න එපා. පශ්චාත්තාප වුණොත් ඔය පරිශ්‍රණය කරන්න බෑ. හිත පිට ගියයි කියලා පශ්චාත්තාපයට මම කියනවා සීලබ්බත පරාමාස කියලා. මේ සිල්පද අල්ලගෙන ඒකෙන් කරදරයක් කරගන්නවා පරාමාසයක් කරගන්නවා. එතකොට ඒක තමයි පුතත්ජනයාගේ හැටි හිත පිට යන හැම වෙලාවෙම පශ්චාත්තාප වෙනවා. පශ්චාත්තාප වෙලා මොනද හම්බෙන්නේ? හිත කලකොලොබ්බන් වෙනවා. නැවත අරමුණට ගෙනත් යන තියෙන ඉඩක් නැති වෙනවා. වෙච්ච සංසිද්ධිය කොහොමද කියලා දකින්නවත් කියා ගන්නවත් බැරි වෙනවා. අපි හිතනවා මේක සදාචාරය කියලා. මේකට කියන්නේ තියෙන්නේ සීලෙ නෙමෙයි සීලබ්බත පරාමාසය. පටලවා ගන්න. මේ නිසා සදාචාරවාදියාට මේ බුදුහාමුදුරු පෙන්වන්න හදන දේ බොහොම අමාරුයි. හැම වෙලාවෙම නොකරන පව්වලට පශ්චාත්තාප වෙනවා. ගිහි ගෙදර කියන්නේ ඔන්න ඔතන. තමන් විසින් නොකරන තමන් අදින් සතෙක් මැරුණත් මැරුවද ගානට පශ්චාත්තාප හොරකමක් වුණත් කෙරුව ගානට පශ්චාත්තාප කාමීත්‍යාචාර ගැන හිතුවත් එක්ක සැක කරනවා කාමීත්‍යාචාරය කරපු කෙනෙකුට වැඩිය පශ්චාත්තාප බොරු කේලම් හිස් වචන පරස වචන සිද්ධ වෙනවා. මොකද පශ්චාත්තාපය කවදාකවත් මකන්න බෑ මොකද සතියේ නෙවෙයි ඉන්නේ. සතියෙන් ඉන්න ගත්තට පස්සේ ඒක නා විපස්සනා සම්මාදිට්ඨිය නැත්තම් එයා හැම වෙලාවෙම දකින්න ඉස්සට වැඩිය දැන් මට තේරෙනවා මේ සතෙක් මැරුවද මැරුණද කියලා. හොරකම් කරාද කෙරුණද? කාමීත්‍යචාරය කරාද කෙරුණද? බොරුව කේලම හිස් වචන පරිසවචන. එතකොට ඒ දේවල් දකින්නකොට ඒ කෙනාගේ හිත වනමුකේ පාදපු වෙලාවක වගේ තුවාලේ ඔද්දල් වුණා වගේ අරිට වැඩිය ගොඩාක් Taman පිළිබඳ දෙස් දෙන්න පටන් ගන්නවා. ස්වං විවේචන වැඩි වෙන්න පටන් ගන්නවා. සංවේදී භාවය වැඩි වෙන්න පටන් අර ගන්නවා. ඉතින් මේ මනුස්සයාට තේරෙන පටන් ගන්නවා භාවනා කරුවට පස්සේ වෙනදාට වඩා හෘද වස්තු ගැහෙනවා සැර වැඩි වගේ. දාඩි දානවා සැර වැඩි. Tamanට මේ පේන දේවල් බාධාව පිණිස හිටිනවා. කාට හරි තේරුම් ගන්න පුළුවන් මේ බාධා වගේ තේරුණාට හෘදවත්ව හයියෙන් ගැහුණට මේ සතිය පිහිටවපු බවට ලකුණක් කියලා. උන්ද නිවන් දැක්කා වගේ තමයි. කිසිම කෙනෙක් ඕක බාර ගන්න කැමති නෑ. භාවනා කරනකොට තමන්ගේ දොස් ගොඩක් පේනවා. තමන්ගේ තියෙන අඩුපාඩු ගොඩක් පේනවා. මේ අඩුපාඩු පෙනීම අර සතිය ප්‍රයෝජනයක්ද නැත්නම් සතියට අරියාදුවද කියලා ඇහුවොත් ඒක නට නැවත සලකා බලන්න සිද්ධ වෙනවා. මේ චෝදනාව කරන්න ඉස්සෙල්ලා භාවනා කිරීම නිසා අනිවාර්යයෙන්ම අසහනේ වැඩිවීමක් සිද්ධ වෙනවා. කනගාටු වෙන්න නමුත් කියන්න ඕනේ. ඒක මුල්ම දවසේ කිව්වනම් මේ රිට්ටි ටිකේ භාගයක් විතර කට්ටිය ගෙදර යනවා. දැන් ඉතින් හතරවෙනි දවසේ නිසා මම හිතනවා හෙටත් ඉඳලා යයි. දැන් ගියයි කියලා වැඩකුත් නැහනේ. නිසා හොඳට මතක තියාගෙන භාවනා කරන්න යනවයි කියලා කියන්නේ කසාය පන්තියක් වගේ පළවෙනි කසායට ලෙඩ රෝග ටිකක් වැඩි කරනවා. ඒකට ලෑස්ති වෙන්න. ඊගා ඊගා රිට්‍රීට් එකට දැන් දැන් පමා වැඩි. ඊගා රිට්‍රීට් එකට ලෑස්ති වෙන රිට්‍රීට් එකට ගියාට පස්සේ අසහනෙ වැඩි වෙනවා. ඒකට කියනවා තමන් පිළිබඳ සංවේදී භාවය වැඩි වෙනවා. දෙක තමන් පිළිබඳ විවේචන වැඩි වෙනවා. ස්වයං විවේචනේ වැඩි වෙනවා. අනිත් එක අනුන්ගේ පුංචි වැරද්දට සමාව දෙන්නේ නැති ගතියක් වෙනවා. මේ අනුන් දෙන දේ කාලා බලන්න මේකට ඇවිල්ලා මෙහෙම කරනවා නේ කියලා අනික් සිල්ලොතුන්ට දොස් කියනවා. ගෙදර ඉඳලා නම් ඕකේ ගාණක් නැහැ මොනවා කෙරුවත්. නමුත් මෙහි ආවට පස්සේ අනුන්ගේ දොස් දකින්න ගැතිය වැඩි වෙනවා. ඒ වගේම හිතෙනවා මේ සද්ද නැති කරන්න පුළුවන් නේ අප්පා මේ භාවනා කරන්න අපවම සද්ද ඇිනවනේ. මිටදී මේක පිරිසුදු කරන්න පුළුවන් නේ අප්පා මේක මේ භාවනා කරන්න අපවමත් අපි හිතුවටදී කරදර වෙනවනේ කියලා මේක හරියට අකුරට වැඩ කරන්නේ නැහැ කියලා ලෝකෙ පිළිබඳ චෝදනා එන්න පටන් මේ හතරම ඒ අසහනකාරී ගතිය, Tamanට චෝදනා කරන ගතිය, අනුන්ගේ වැරදි හොයන ගතිය සහ ලෝකේ සම මට්ටම් නැහැ කියන ගතිය හතරම සතිය පිහිටෝ බවට ලකුණු කියලා තේරුම් ගත්තොත්. ජොලි වැඩේ දාට. ඒ ටික කියලා දෙන්න පුළුවන් වුණොත් ඒක භාවනාවේ රිට්‍රීට් එකකින් බලාපොරොත්තු වෙනට වැඩි ගැඹුරක් මේක තමයි සීලේ අදි සීලේ බවටපත් වෙනවා කියලා කියන්නේ. ඒක සීලයක් සමාදන් වුණාට පස්සේ වනමුකේ පෑදුවගේ ඉද්දන ගතිය වැඩි වෙනවා. ඒ සතිය පිහිටව බවට ලකුණක්. ඒකට තමයි අනුකම්පා කරලා යන්න ඕනේ. හොරා යක්කුන්න බය නම් සෝණේ ගෙවල් හදන්න එපා. සෝණේ ගෙවල් හැදුවොත් යක්කු පේනවා. ඒක දැනගෙන ඉදිරියට යන්න ගියොත් යාට තියෙනවා මම මං පිළිබඳව දැන් සතිය නිසා මගේ හිත පිට යනවා ඇත්ත පශ්චාත්තාප වෙන්න එපා. ඇයි පිට පිට ගියේ පිට යන්න හේතුව කල්ැතුව මම අකුසලයේ කැමැති ගතියක් මයි ළඟ තිබිලා තියෙනවා. ඒකට අසික්කිත හිත කියන්නේ අභාවිත මනස කියන්නේ බුදුරජාණන්සේ දේශනා කරනවා දිසෝදි සංයන්තං කෛරා වේරීවාපන වේරිණං මිච්ඡා පනිහිතං චිත්තං පාපියෝනං තතෝ කරේ හොරේ හොරේකට යම් ආකාරයක දඬුවම් දෙනවද? වර්ධිකාරයක් වර්ධිකාට කොච්චර දනවා ඊට වැඩිය තමන්ගේ වැරදිට හිටවගත්ත හිත තමන්ට අනතුරු කරනවා. සත්‍ය භාවනා කරන එකට මේක තේරෙන පටන් ගන්නවා. ඒ තේරෙන පටන් ගන්නකොට එයා ආරම්භ කරාටත් වැඩිය එnde end ශික්ෂාගරුක වෙනවා. මෙන්න මේ ශික්ෂාගරුක වීම සඳහා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේකේ නෙමෙයි වෙනම සූත්‍රයක සඳහන් කරනවා. ඒක ඇත්තටම තියෙන පරිසම්පදා මාර්ගයේ. Taman අතින් වෙන පුංචි වැරදි වලට සමාව දෙන්න. ඒ මොකටද මං හෙට මේක හදනවා කියන අදහස. එහෙම නැති කෙනා Tamange වෙන පුංචි වැරද්ද පවා පශ්චාත්තාපයට තියාගෙන විචිකිච්ඡති කාංකතින සම්පසීදති Taman කිසිම පැහැදීමක් හිතේ නැහැ. හරියටම දොස් දෙනවා. ස්වයං විවේචන වැඩි. අනුන්ගේ විචනට බයයි. ආන්නේ ගතිය බොහෝ විට අත්කලමතාන යෝගයට යොමු කරන දුක පිනිස. ඒ නිසා Taman දැනගන්න ඕනේ එහෙම දෙයක් වෙච්චාම විනයානුකූලව කටයුතු කරලා හිත සුද්ධ කරගන්නවා මිස පැහැවණ එකෙන් පශ්චාත්තාප වීමෙන් ඇති වැඩක් නැහැ විනය තියෙන එකට නෙවෙයි සතියෙන් ඉන්න එක්කනට මේ ගතිය වැඩි වෙන්න පටන් ගන්නවා. නමුත් මේ වැඩි වෙන තියෙද්දිත් එහෙම නැත්නම් මම වෙනදට වැඩිය සංවේදී තියෙද්දිත් නිතිපතා භාවනා කරගෙන මේ භාවනාවේ ප්‍රයෝජනයක් කියලා හිතාගෙන කමඨහන සුද්ධ කරගෙන ඉදිරියට යන්න ගියොත් ඒ මිනිස්සයාට කවුරුත් කියලා දෙන්න ඕනේ මෙවැනි ගමනක් සංසාරේ කවදාකවත් මම මීට කලින් ගිහිල්ලා නැහැ කියලා හොන්දට තේරෙනවා. මේ බුද්ධ ආදී උත්තරමන් වහන්සේලායි ගමන. මේ තමයි ප්‍රතිපදාව කියන්නේ. ඒ නිසා Tamanට නිටතරම අනුකම්පා කරගන්න කියනවා මම අඩු ගානේ නිකන් නිකන් සාමාන්‍ය දර්ශනිකොත් අඩු ගානේ පැයක් වාඩි වෙලා ඉන්න වෙලාව කල්පනා කරන්න. ඒ මුළු පැයේම සුද්ධ වශයෙන්ම සතුන් මැරිලා නැහැ. සුද්ධ වශයෙන්ම හොරකමක් වෙලා නැහැ. සුද්ධ වශයෙන්ම කාමීත්‍යාචාරයක් නැහැ. බොරු කේලම ඉස්සචන පරිසවචන නැහනේ. gedara පැයක් හිටියනම් අපිට ඔහොම කියදාගේද? කොච්චර කතා කරනවද? කතා කරන හැම වචනෙම සමහර විලාට ආය හතරෙන් එකකට වැටෙනවා. කතා කරන වචන ගාන දන්නවද? ටොංගානින් කියන්නේ. එහෙම නැත්නම් රේඩියෝ වල තියෙන පචහගෙන ඉනකොට ඇතුලේ දොඩමළු වෙන ගතිය. ඒක නිසා මේ භාවනා කරන්න බෑ අපිට ධ්‍යාන ඕනේ නෑ. සමාධිය ඕනේ නෑ අඩු ගානේ. සීලේ අංග සම්පූර්ණ වෙනවයි කියලා මේයින් පිට මොන යකාටද කියන්න පුළුවන් වෙන්නේ මම ඉදිරියදා ජීවිතේ මට මේ දේ වෙන්නේ නෑ කියලා. ඒකේ හේ කොහොමඩක්වත් වෙන්නේ. එහෙමනම් ඉතින් අසුචේ ඉන්න පණිවුරගේ දැගේ මම සුද්ධවන්තයි කියලා. ඌ ඉන්නේ තසුචි. ඒ නිසා මේ ඉන්න ලැබෙන එක පිළිබඳ දැන් මම හිතන අපි යන්නේ 123 වෙනි රිට්‍රීට් එක. අහන්න බලන්න එකම යෝගාවචරයකත් මේ ඉඳ ගන්න ලැබීම සැපක් වශයෙන් දැකලා හිතලවත් තියනවද කියලා? කාටවත් හිතෙන්නේ. ඒගොල්ලෝ හිතන්නේ මෙච්චර වාඩි වෙලා හිටියා තාම පළවෙනි ධ්‍යානෙ ආවේ නැහැ. මෙච්චර වෙලා වාඩිලා හිටිය මට මේ ආනපානිය අග බලා ගන්න බැරි වුණානේ. මෙච්චර වෙලා වාඩිලා හිටිය සක්මන් කරා මට වම ඉස්සෙනකොට දකුණු තියෙන බව බලා ගන්න බැරි වුණා කියලා බැරි දේවල් ගැන කල්පනා කරන නිසා සම්පසීදති කියන පැහැදීමක් කාටවත් එන්නේ නැහැ. ඒ තරම් අපි ස්වයං විවේචනයි. කාටද හිතා ගන්න පුළුවන් නම් අනේ මේ වගේ සිල්වත් පිරිසත් එක්ක මම පැයක් වාඩි වෙලා ඉඳලා තියෙනවායි කියලා ගිහිල්ලා යම රජුරෝ දැක්කොත් හොම්බර දෙයක් දමලලා කියන්න. තෝ දන්නේ යකෝ මම පැයක් භාවනා කරලා තියෙනවා කියලා යම රජුරෝ සැලුට් එක ගහලා කියයි යන්න මෙහෙට එන්න එපා. එක්කිට කොටක් අත්තේ ආඩම්බරේ නැහැ. ඒ තරම් ස්වම් විවේචනයි. ඒ නිසා සිල්ලුතුන් අතර හිටියත් සපක්. අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා වැඩ කරන පිරිසක් එක්ක හිටියත් පින් කියලා. හිටියත් සතුටක් කියලා. ඒ මොකද අපි මෙතනින් හැලුනොත් කබලෙන් ලිපර තමයි. ඒ නිසා මේ සතුට නැත්නම් සතිය හරියන්නේ සමාධිය හරියන්නේ ප්‍රඥාව හරියන්නේ ඒ නිසා තමයි මේ රකින්න සීලය පිළිබඳ පැහැදීමක් ප්‍රසාදයක් ප්‍රීතියක් පස්සද්ධියක් සුඛයක් කාට හරි තාම දැනিলা නැත්තම් මතක තියාගන්න හිත තාම ලෑස්ති නැහැ භාවනාවට. තාම ලෑස්තිවත් නැහැ භාවනාවට. ඒ මොකද මේ ලැබිච්ච දේ දන්නේ නැහැ. බමුණෙක් ඇවිල්ලා බුදුජානනාංශයට සඳහන් කරනවා ඔබ වහන්සේ ශීලයගේ කරනවා අපි ශීලයගේ කරනවා කයෙන් වචනෙන් හිතෙන් අකුසල් නොවි තර්කානුකූලව යාට හිතා ගන්න පුළුවන් නම් මේ වෙලාවේ වචනෙන් අකුසලක් සිදු වෙන්නේ නැහැ හිතෙන් කයින් එයාට බ්‍රාහ්මණය කියලා මං කියනවා කියලා. බුදුහාම කියනවා ආ පොඩි ළමයෙක්ගෙන් කයෙන් අකුසල් සිද්ධ වෙනවද? වචනෙන් අකුසල් සිද්ධ වෙනවද? හිතින් අකුසල් වෙනවා දූත් බ්‍රාහ්මණද? ඌ දන්නේ නැහැ. මහල්දින් අකුසල් නොවන බව දන්නේ නැහැ. ඒක උට ආනිසංස නැහැ. එනිසා කොච්චර පින් කෙරුවත් ඒ බව දන්නේ නැත්නම් ආනිසංස නැහැ. කාට හරි තියෙනවද ඕන් එහාට යන තර්කයක්? Taman මේ මෙච්චර ලස්සන රිට්‍රීට් එකට ඇවිල්ලා සුදු ඇඳගෙන මේ වාඩි වෙලා අනේ මගේ ඇති මේ වෙලාවේ ශිල්පත කැඩෙන්නේ නැහැ. මම ඉන්නේ සීතල තැනක, මං ඉන්නේ ප්‍රසාද උපදවන තැනක, බුද්ධාචර්ය හොඳ කියන තැනක කියලා. ඒක සමාදම් වෙන්නේ නැත්නම් ඉතින් બોලේ මම මොකද කරන්නේ? ගොඩනෙක් මේ අල්ලන්න බැරි අතු අල්ලගෙන හයියෙන් කතා කරනවා. මේ වාඩි වෙලා ඉන්න එකේ ජොලිය. වාඩි වෙලා ඉන්න එකේ සැප. වාඩි වෙලා ඉන්න එකේ සීලව සමාදන් වෙන්න බැරි නම් ඒ මිනිස්සයා ලුණු වතුර බොන්නෙක් වගේ බොන්න බොන්න පිපාසය ඇති. ගිනි අඟුරක් කරන ධනවට අතින් අතට මාරු කරන මිනිස්සුක වගේ ගෑවෙන ගෑවෙන තන දනවා. මේ එන්න ලැබිච්ච එකත් පිනක්. සීලුන් අතර ඉන්න ලැබිච්ච එකත් පිනක්. සීලයක් සමාදන් වෙන්න ලැබිච්ච එකත් පිනක්. අනේ ඒකේ උපරිම ප්‍රයෝජනේ මං අත අපිට අතත් යන වාඩි වෙලා ඉන්නේ කියලා පුංචි ජොලියක් තියෙන්න බෑ අප්පා ජීවිතේ. ආනේක නැති කට්ටිය තමයි මට ගොඩාක් හම්බෙලා තියෙන්නේ. ඒක හොඳට වෙනවා කමඨාන් සුද්ධ කරනකොට නරි වන්දන් දිහා අහෙනකොට. අනේ මට අර කාවේ නෑ මේ කාවේ නෑ කියනවා මිස අනේ අපිට මේ ජීවිතේ පැය හතරක් මම වාඩි වෙලා හිටියා ජොලිය හිටියා. මේ හතරක් මම ගමනක් නැතුව එහාට මැඩ සක්මන් කරා නැත්නම් 8ක් නැත්නම් 10ක් මේ ගැන සතුටු වෙන්න පුළුවන් නම් මරණ මොහොතේදී අපිට වෙන මොනවක්වත් කරන්න ඕනේ ඒක නිසා සඳහන් කළ තියෙනවා මේ තමන් රකින්න සීලෙ පිළිබඳ සැකයක් තියෙනවා නම් සමාදන් නොවෙනවා නම් ඒ මනුස්සයාට ඒ භාවනා කරන්න එන ඒක යොදලා තියෙන වචන තමයි ආතප්ප. තපසේ ඉන්නේ යාර. අනුയോഗ ධම්මානුධම ප්‍රතිපදාවයට පිටින්න්නේ නැහැ. ඒ වගේම සාතච්ච නිතිපතා වැඩක් කරන ගහිරක් එන්නේ නැහැ. ඒ වගේම පදාන අය වැඩේ ඉවර කරන්න පුළුවන් ශක්තියක් මයි ළඟ තියෙනවා මයි ළඟ දැනටත් නිවන තියෙනවා මේක සාක්ෂාත් කරන්න විතරයි ඕනේ කියන ගැම්මේ ඉන්නේ. ඒ මොකද හේතුව මේ අඩු ගානේ සමාදන් කරගෙන සීලේවත් දන්නේ නැහැ. සමාදන් වෙන්නේ නැහැ. ඒක හරියට පොඩි දඩුවේ කිසිම සිල්පදයක් කඩන්නේ නැහැ. ත්‍යාට බහුණා කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ නැහැ. තර්කයෙන් කියලා දෙන්න බුල ඕනම කෙනෙකුට යාලා සිල් කැඩෙන්නේ නැහැ කියනවා. බුදුරජාණන්සේ නම් ඔක්කොමලා බුදුහාමුදුරුවෝ කියලා පොඩියෙකුට වැඳ වැඳින්න එපා. උත්තු උත්තු පුද්ගලෙක් කියලා. එහෙම ගන්නෑ. ඒ නිසා අපි පවු සවු කර කර තමයි ජීවත් වෙන්නේ. පවු නොකරන චිත්තක්ෂණය, පවු කරන චිත්තක්ෂණය වෙන් කර ගන්න දන්නේ නැත්නම් එයාට සීලේ වඩන හැටි තේරෙන්නේ නැහැ. අදි සීලයක් වඩපත් කරන්න ඇයි තේරෙන්නේ නැහැ. යාහන කොහොමද දන්නේ කියලා. මේ ප්‍රත්‍යක්ෂණය කරන්න තියෙන ක්‍රමය. සීලයක ඉඳගෙන වාඩි වීමම සතුටක් වෙන්න ඕන තියෙන ක්‍රමේ ඒක තමයි වදා ගන්න පුළුවන් ක්‍රමේ පිළිගන්නේ නැහැ. ඒකට කියනවා ඒක සැකේ කියලා. ඒක කියන චේතෝක්ඛීල කිය. ඒකට කියනවා හාන භාගිය කියලා. ඒක නිසා තමන් සීලේ සමාදන් වීම පිළිබඳව සමාදන්ව සීලේ ඉඳගෙන අපි වෙන වැඩ කරන්නේ භාවනා කරනවා පිළිබඳව මම මේක පිළිබඳව මෙච්චර වෙලා ගත්තයි පිළිබඳව ඒ ඇතුලින් ඇතිවන ප්‍රමෝදය ඒකට ලොකු ස්වාමීනාන්සේ ඉන්න කාලේ කිව්වේ සාසන සම්පත්තිය කියලා. අපිට මේ සාසන නිසානේ මේක උනේ. එහෙම නැත්නම් අපේ අම්මලා තාත්තලා හැම මේම ගෙනල්ලා අපි කොට්ටයක් උඩ වාඩි කරයිද? උන්දලාට මේ හැඟීමක්වත් නැහැ. අපි ඉස්කෝලේ ගිය කාලේ විශ්වවිද්‍යාල සමිති ගුරුවරයෙක්ම අපිට කියාවිද අනේ ඇවිල්ලා මේ කොට්ට කොට වල හිරපන් කියලා. එහෙම විශ්වවිද්‍යාල කොහොක්වත් මම දැකලා නැහැ. තන්නේ කර කඩාගෙන ආපු සෙල්ලක්කාර ගමනක ඉන්නේ අපි මේ ඇවිල්ලා තියෙන. ඒක සමාදම් වෙන්නේ නැතුවට හරියට පොඩි දරුවා කතාව වගේ. ඒ නිසා හැම වාඩි වෙන හැම චිත්තක්ෂණයම කල්පනා කරන ආනපානෙ පෙනුනත් නැතත් මේ ඉඳගෙන ඉන්න එකම සපක් ඒක කියනවා ලෝකේ ඉන්න ජනතාවගෙන් සමහරු උපත්තියමේ ගතිය තියෙනවා. වාඩි වෙන්න ලැබීමම සැපක් කියලා. ඒක සලකන ගතියක්, ඒක ඥානගත දෙයක්ද, කර්මානුරූප දෙයක්ද කියලා කියන්න බැරි. සැප හිටියට සැපේ ඉන බව අනුමත කරන්නේ. නැත්නම් සතියේ හිටියට සම්පජඤ්ඤේ නැහැ. සතිය තමයි ඉන්නේ. ඉන්න බව දන්නේ නැහැ. ඇහුවොත් කොහොමද සතිය ඉන්නේ කියලා යාට තරහ යනවා. සම්පජඤ්ඤය කියලා කියන්නේ ඒක සපේලා කියනවා මම මේ වෙලාවේ විනෝඩ අතක් පිට අතක් තියෙනවා මට තේරෙනවා. පස්ස හැප්පෙනවා තේරෙනවා. ඒ කියන්නේ මම 100%ක් සතියේ. මේ මේ සීලයේ අනිසංශයක්. ඒක අකර්මකව සිද්ධ වෙන්නේ. ආන්න එක වාර්තා කරන්න ගිය දවසේ යා නිවනේ රස විඳිනවා. ඉස්සරහට යන්තිය නිවනේ. ඒක වැඩි වෙන්න වැඩි වෙන්න යාට තේරෙනවා ඒ මොහොතේ ඇති හැටිය ප්‍රත්‍යක්ෂය අත්දැකීම අත්විඳීම ඉදිරිපත් කරනකොට ඒක ධර්මයක්. නොලබීච්ච දේවල් නෙමෙයි ඇති ඇති විස්තර කරන්න ගියාම එහෙම ඉන්න කෙනාට විතරයි තේරෙන්නේ බුදුහාමුදුරු ආනාපාන සති භාවනා කරත් හිත කැඩෙන එක සිද්ධ වෙනවා. උන්වහන්සේගේ තියෙන බුදු ගුණය කියන්නේ කැඩිච්චිව ගැන කතා කරන්නේ හරියක් ගැන විතරක් කතා කරනවා. පෘථජ්ජනයේ ගතිය තියෙන කවදාවත් හරියක් ගැන කතා කරන්නේ වටවලල්ලේ ඔය උදේ කියවපු ලියුම් ටික අරන් කියවන්න ආයෙසරයක්. ඒ ආනාපානෙ පිහිටන වෙලාව තියේදී වටවලල්ලේ දේවල් කතා කරනවා. ඒ කියන්නේ සමාදම් වෙන්න දන්නේ වටින දේ වටින විදිහට සමාදම් වෙන්න දන්නේ ඒක නිසා යම් දවසක යෝගාවචරය තීරුම් ගත්තොත් මේ ආනාපානට මම වාඩි වුණාට මට මේකේ න්‍යාය පත්‍රයක් නැහැ හිත පිට යනවා. මේ හිත පිට යන එක හිතාමතා කරන දෙයක්ද ඉබේ සිද්ධ වෙන එකක්ද කියලා දැනගන්න නම් කලබල වෙන්නේ නැතුව මේක දිහා බලන්න බෑ. කවදා හෝ දැනගත්තොත් හිත පිට ගියාට මං වාඩි උනේ ඒකට යන්න නෙවෙයි. මේ ගියා නෙමේ ග්‍රහය අරන් ගියා වගේ ඇදගෙන යන්නේ මේ කර්ම ශක්තිය, ඍතු ගුණ, ආහාර, චිත්ත ශක්තිය. මේව ඔක්කොටම සමානයි. ඒව න්‍යාය ධර්ම. මේකට මම මොකටද කනගාටු වෙන්නේ? මට මේ න්‍යාය දැනගන්න ඕනේ නම් හිත පිට යනකොට මම හිතාමතා ගෙනියනවද? නැත්තම් ගියාද කියලා බැලුවොත් ඒක මං කියනවා නැවතත් අමාරුයි. ඊට වැඩිය ලේසි හිත පිට ගියාට පස්සේ නැවත අරමුණට ගේනකොට මේක මං හිතාමතා කළාද? ඉබේ ආවද කියලා දැකලා කවදා හරි හිතන්නේ යෝගාවචරයට ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් නම් හිත පිට ගියාම ඉබේම නැවත Tamange හිත මූල කර්මත්තාන්ට එනවයි කියලා ඔකට තමයි බය ලැජ්ජාව කියන්නේ. නරක තැන්න ගියාම බයක් ඇති වෙනවා ලැජ්ජාවක් ඇති වෙලා මූල කර්මත්තාන්ට එනවා. ඒක සතුටු වෙන්න පුළුවන් නම් පිට යන හැම වෙලාවකම කනගාටු වෙන්න කාරණාවක් නෙවෙයි තියෙන්නේ. සතුට වෙන්න කාරණාවක් තියෙනවා. මගේ හිත පිට ගිය ගමන් කොතනදී හරි දැනගෙන ආපහු ගෝචර භූමියට එනවා. මේකට මහසි සෑඩෝ සෝන්සේ සඳහන් කරනවා අජ්ජත් ගෝචර ආරම්භණයට එනවා. ආරසවෙන්ට එනවා. මෙන්න මේක වැඩුවොත් යම් ප්‍රමාණයකට ਸਰවඥන්සේ සහතිකයක් දෙනවා. මරණ චිත්තක්ෂණයේ හිත වික්ෂිප්ත වුණත් මෙන්න මේ වඩන ලද සතිය නිසා සුගතිගාමි වෙනවායි. සෝතානුදත්ත සූත්‍රයේ හිතා ගන්න බැරි ලයිසන් එකක් දෙනවා බුදුරජාන් වහන්සේ සුත්තා දතා ಪರಿචිතා මනසානුපෙක්ඛිතා ditthiya suppati vijja මේ ජීවිතේ ඉන්න කතා පුළු පුළුවන් වෙලාවේ භාවනා කරලා හොඳට මේ කියන දේ හොඳට හිතේ අහගන්නවා සුතමේ ඥානෙ. ඒක ලියලා මේ අනෙක් ඒවා පැත්තක දාලා දතා මේක දරාගෙන ඉන්නවා හිත පිට යන එක නම් කාගෙත් වැඩේ. බය වෙන්න එපා. කනගාටු වෙන්න එපා. ආපහු ඇවිල්ලා අරමුණට එනවාද කියලා බලන්න සිහිය බුද්ධියෙන් බලන්න කියලා මේක හිතේ දරාගෙන ඉන්නවනේ. පරිජිතා කියලා කියන්නේ ඒක ප්‍රත්‍යක්ෂ වශයෙන් ප්‍රායෝගික වශයෙන් සිද්ධ වෙච්ච බව අත්දකලා තියෙනවනේ. මනසානුපෙක්කිත අය දන්නවා. මම භාවනා කරපු නිසා මගේ හිත පිට යන එක නම් වළක්වන්න බෑ. වෙන පිට ගියේ එක බොහෝ විට නැවත ගෝචරජ්‍යත් භූමියට එනවා කියන එක මනසානුපෙක්ඛිතා බුදුන් කියලා නෙවෙයි. පේනෙට අහලා නෙවෙයි. Tamanට තේරුණා නම් මේක තමයි බුදුහාමුදුරුවෝ අවුරුදු 2500කට 600කට ඉස්සෙල්ලා අපිට දීපු දෑවැද්ද අපිට ඇවිල්ලා තියෙන හැටි කියලා මේ පිළිබඳව දෘෂ්ටි ඍජු කරගත්තා නම් මරණ චිත්තක්ෂණේ වික්ෂිප්ත වුණත් හිත වික්ෂිප්ත වුණත් සුගතිගාමි වෙනවයි කියලා තියෙනවා. ඉතින් ඒ ටිකනේ අපි මේ පණ දින වෙලාවේ හිත පිට යන පිට යන වෙලාවේ සීලයට ආවඩන ආකාරයට වඩන ආකාරයට පශ්චාත්තාප වීම වෙනුවට එළඹ සිට සීයෙන් කරන්න ඕනේ මට මෙහෙමත් හිතෙනවා කියන්න මේ ඉන්න කට්ටිය උඟ දෙනෙක් මේක කරනවා නමුත් කවදාකවත් කමටාන් වார்த்தාවට ඒ වගේ දෙයක් දාන්න තරම් පිරිසිදුවක් නැහැ හිතේ ඉතින් සෝරි තමයි පොඩි දරුවා පව් කරන්නේ නැහැ නමුත් උට ආනිසංස නැවු දන්නේ නැහැ ඒ නිසා ඒකට කාට හරි තට්ටු කරන්න පුළුවන් නම් බලන්න අපිට දෙන්නේ බුදුහාමුදුරුවෝ පුන්න ಜಾති දායාදයක්ද කියලා. මේකට කාට හරි එල්ල වුණා නම් මට දැන් කරන්න තියෙන භාවනා කරනකොට හිත පිට යන්නේ පයි කියලා නැතර කරන එක නෙවෙයි. පිට ගියාට පස්සේ කොහොමද නැවත අරමුණට ආවේ මම මේකෙන්ම මගේ වார்த்தාව අංග සම්පූර්ණ කරන්න ඕනේ කියලා බලන බැල්මට ගියොත් හිත පිට යන හැම එකක්ම කුසල ద్వාරයක් වෙනවා. පිනක් කරගන්න අවස්ථාව. මේකට කියනවා කුසලතා කියලා. දක්ෂතාවය. එතකොට සීලය අදි සීලයක් බාටපත් වෙනවා මම කියන්නේ. මේ දේ දන්නවනම් නිවන් දකින්න ඉස්සෙල්ලා නිවන් සැපේ තමයි ආයින්නේ. තාම නිවන් දැකලා නැහැ. එයා දන්නවා ෂුවර් එකට මං ඉන්නේ පාරේ. පිට යන්නේ නැති නිසා නෙවෙයි. පිට යනවා. ගිය හැම වෙලාවෙම දන්නවා ආපහු එනවා ගෙදර. මේක තමයි මම අම්මගෙන් තාත්තගෙන් තොරව හම්බ කරපු දේ. මේක තමයි මම ලාභෙන් සත්කාරයෙන් තොරව හම්බ කරපු දේ. මේක තමයි ගුරුවරෙක් නැතුව හම්බ කරපු දේ. හැබැයි බුදුහාමුදුරෝ ගුරු වෙලා තියෙනවා. ආනේ දෘෂ්ටිය ඍජු වෙනවා නම් අපි කියනවා සීලය අදි සීලයක් පාටපත් කිරීමක්. මෙන්න මේක සැක කරන කෙනාට ඌට වැඩිය සහසක් සංවර සීල රැක්කත් රැහැට නිින්දයක් නැහැ. නිතරම කුකුස්, නිතරම සැක. ඉතින් යාට ඒක බණ අහලා සුත්තුමි ඥානෙ ලබාගෙන නැවත නැවත කල්පනා කරලා ඊට කල්පනා කරන්න වෙනවා මේ සීලය අපිට තියෙන්නේ විපිලිසරකම නැති කරන්න මිස විපිලිසරකම ඇති කරන්න නෙවෙයි කියලා. අවිපටිසාරත්තාය ආනන්ද කුසලානි සීලානි. අපිට මේ සකින්න සීලේ නිසා විපිලිසරකම වැඩි වෙනවා නම් අසහනයි. ඒ නිසා ඔය අරිදම සාන්නාසේ නිතරම කියනවා විනය දින කුකුස් කරන්න නෙවෙයි වැරදුනා නම් ඒකට හදපන් හදලා පිරිසුදු වෙලා වැඩ කරපන්. දැන් අපිට වෙලා තියෙන්නේ විනය විනයක් වෙලා වින වැඩිලා. ඒක කුකුස් කරගෙන භාවනා කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙකුට සීලය පිළිබඳව මේ ආධිනව මේ ආනිසංශ මෙන්න මෙහෙමයි මේක දැනගන්නේ කියන එක ප්‍රත්‍යක්ෂණය කරනවා කියන එක තේරෙන්නේ භාවනා කරුවොත් විතරයි. ඒකෙත් මම කියනවා විපස්සනා කරුවොත් විතරයි කියලා. ඒක නිසා භාවනාව ලෝකෙට පෙළඹිච්ච බොහෝ දෙනෙක් අත්තිකිලමතාන යෝගයට වැටිලා ඇඹුල් කරගෙන තියෙන මේක. අඹු අඹ කාලා තියෙන ඉදිරිය අඹ කාලා නෙවෙයි. කරුණාකල ඉවසලා ඉදිච්ච අඹ කන්න. එදාට තේරෙයි භාවනා කරනවා කියන එක ලොකු විනෝදාංශයක්. ඒ නිසා කෙටි උපක්‍රමය තමයි හිත පිට ගියා කියලා පශ්චාත්තාප වෙන එක නෙවෙයි තියෙන්නේ. පිට ගිය හිත නැවත අරමුණට එනවද කියලා බලන තරම් ඉවසිල්ලෙන් බලන්න. ඒක හිතාමතා කරන දෙයක්ද ඉබේ සිද්ධ වෙන එකක්ද කියලා කියන්න. මේ එන මාර්ගයේ කමඨාන් වාර්තාවට දාන්න දාපු දවසේ තේරෙවි. අපි පශ්චාත්තාප වෙන්න තරම් කරුණු දුක් වැරදි අපි ළඟ නැහැ. අපි අර කුසලයේ කුසලයේ වශයෙන් දන්නේ නැතිකම නැත්නම් සීලේ සීලේ වශයෙන් දන්නේ නැතිකම තියෙන්නේ. ඒක මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව. ඇතිදී ඇති ඇති නොදැනීම. ඒක නැති කරන්න බණ අහන්න ඕනේ, ධර්ම සාකච්ඡා කරන්න. විවෘත වෙන්න ඕනේ. අහිංසක වෙන්න ඕනේ. ඒ ගති නෑ කියලා නෙමෙයි මම මේ කියන්නේ පෙළ ගැහිලා නෑ. ඉතින් මේ ධර්ම දේශනාවත් ඒ ගති ටික පෙළ ගස්වගෙන මේ Taman රකින්න සීලය, Taman මේ කරන සතිය, ඒ දේවල් වල තියෙන දේ හරය ඕජාව තේරුම් ගන්න එක කමඨහන් වාර්තා කිරීම හරහා සහතික කරගෙන අදිෂ්ඨාන ශක්තියකින් චිත්ත ශක්තිය යුක්තව එනේන භාවනා වාරේ සාර්ථක කරගන්න මේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවේ ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා ශිළු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා